අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනායි ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝසෝ භික්කවේ භික්ඛු සික්ඛාය කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති සම්පසීදති තස්ස චිත්තං නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානායාති තී අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සර්වචන් වහන්සේ මේ චේතෝකීල සූත්‍රයේ සාමාන්‍ය භික්ෂුවක් එහෙම නැත්නම් භාවනා කරන කෙනෙක් කියලා තමයි අපි ඒක යම් ආකාරයට තේරුම් ගත්තේ ඒ භික්ෂුවක් එහෙම නැත්නම් බණ භාවනායේදී ගත කරන කෙනෙක් වරද්ද ගන්න පුළුවන් තැන තමයි සරුවචනාංශයේ කෙරේ ශ්‍රද්ධාව මදකම නැත්නම් ශ්‍රද්ධා නැතිකම එහෙම නැත්නම් ධර්මයේ කෙරෙහි යති ශ්‍රද්ධාව මදකම හෝ නැතිකම නැත්නම් සංඝයා කෙරෙහි යති ශ්‍රද්ධාව මදකම අපි මේ ටික සාකච්ඡා කරා අද මේ ඉදිරියෙන් තිබ්බ පාඩේ සඳහන් වෙන්නේ ඒකත් මේ චේතෝ කීල සූත්‍රයේ උද්ෘතයක් තමන්ගේම ශික්ෂාව පිළිබඳව යෝසෝ භික්ක වේ භික්ඛු සික්ඛාය කංකති. ඒ කියන්නේ අපි ආගමානුරූපව සම්ප්‍රදායකට ගරු කරලා ප්‍රතිපත්තියක් අනුව මේ බණ භාවනාව කරනකොට අපි අනිවාර්යයෙන්ම තේරවාදී ක්‍රමයට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිදත්වය අදාහ ගන්නවා. ඊට පස්සේ අපි යම් සීලයක පිළිපදනවා. ඒ පිහිටන සීලය තමන් ඔසවා තැබීමකට උදව් වෙනවා, ශිෂ්ට කරන්න උදව් වෙනවා, සීතල කරන්න උදව් වෙනවා, හික්මීමක් ඇති කරන්න උදව් වෙනවා. නමුත් යම් හේකින් අපි අතින් මේ ශිල්පදයක් කැඩුනොත් එහෙම නැත්නම් ඒ givisagatta මට්ටමට අපිට පිහිටන්න බැරි වුණොත් අපිට ඒ Tamange මේ සිල් ගැනීම නිසා ඇති කරගත්ත මේ ශික්ෂාව හික්මීම නැත්නම් සීලය දැන් සැක පහළ වෙනවා. සැක සංකා පහළ වෙනවා. මම මේ සමාදන් වෙච්ච මට්ටමටම ශික්ෂාපදේ රැකුණාද නැද්ද? එතකොට මේ පුංචි වැරද්දක් වුණත් Tamante එකට කිසිසේත්ම සමාවක් දෙන්නේ නැතුව ඊ타ත්ම ස්වයං විවේචනයකට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම පැහැදීමක් එන්නෙම නැහැ. සිල් නැති කෙනාට වැඩිය සිල්පදයක් අරගෙන කඩාගත් එක්කනා තුවාලයක් කරගත්ත කෙනෙක් වගේ ගින්නකට අත දාගත්ත කෙනෙක් වගේ මේ ප්‍රතිපදාව තුළ දැහැින ප්‍රශ්න සංඛ්‍යාවක් ඇති කරගන්න. ඒ ඒ පද්ධතිය අයිති වෙන්නේ අත්තිකිලමතාණ යෝගයට. යම් කෙනෙක් තමන් පිළිබඳව ආත්ම ක්ලමතය එතන ශරීරයට දුක් දෙන කෙනා නිතරම තමන් පිළිබඳව බොම් විචනාත්මකයි. ඒ වගේම හීනමානී යුක්තව කල්පනා කරන්නේ ඒ වෙච්ච පොඩි දේ පවා විශාල විදිහට කල්පනා කරලා කායික මානසික විශාල දුක්ඛිත තත්ත්වවලට පත්වලා ඒක නැති කරගෙන නැත්නම් ඒක ඉක්මවාගෙන ඉදිරියට යෑම කොච්චර වැදගත් වෙනවද කියනවනම් තරුවචන් දාන්සේ දේශනා කරපු ධර්මවල ඉස්ලාම වාර්තාගත වෙච්ච සූත්‍රයේ වශයෙන් දැනට පවතින තේරවාද ක්‍රමයේ සඳහන් කරන ධම්මචක්කපවත්තන සූත්‍රය. ඒ සූත්‍රයේට මුල පුරන මුල පුරනකොටම සරුවචන කියන්නේ ද්වේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන නසෙවි තබ්බා. මහණ මේ පැවිද්දන් විසින් සේවනයේ නොකල යුතු අතහල යුතු පැති දෙකක් තියෙනවා යෝචායන් කාමේසු කාමසු කල්ලි කාණ යෝගෝ අත්තකිලමතාණු යෝගෝ. මේ කාමයන් කෙරෙහි කාම සුඛෙහි ඇලී ගත කරන මේ සුඛෝපභෝගී ජීවිතයත් මේ අත්තකිලමතාණු යෝගය තමන්ගේ හිත කය ක්‍රමතේටපත් කරන ක්‍රම දෙකක්. ඉතින් ඒක පිළිබඳව තමන්ගේ කයට වද දී ගන්න ක්‍රමයට අපි කියන්නේ දුෂ්කර වත පුරනවායි කියලා සරුවචන්සේ දුෂ්කර ක්‍රියා කරයි කියලා උන්වහන්සේ විතර මිනිස්සේ කවදාකවත් ඒ දුෂ්කරවත අපුර කතාවක් අපි දන්නේ නැහැ. ඒ තරම්ම Tamange මේ ශරීරයට වද දීලා අවුරුදු 6ක් කියලා කියනවා. උත්සාහ කරා ඒක හරියන්නේ නැහැ. ඒක ඒකේ එක අංශයක් තමයි Taman අතින් වෙච්ච වැරද්දට කද්දාක සමාවක් දෙන්නේ නැහැ. ඒකම කල්පනා කර කර ඒකම කල්පනා කර කර ඒ සැක සංකා ඇති කරගන්න ඒක නොඉවසනාසුළු පැහැදීමක් ඇති කරගන්න බැරි කරන මොන භාවනාවක් තසති චිත්තං නමති ආතප්පාය අනුയോഗාය සතච්ඡාය පදහනය යගිත කද්දාක සමාධිකට යන්නේ. භාවනා හරියන්නේම නැහැ. භාවනා නියෝග වෙන්නත් බෑ. පදන් වීරියක් ගන්න තියා වේලිච්ච දරකඩක් වගේ නැමෙනකොට කැඩලා යනවා. ඉතින් ඒක ඒ ස්වයං විවේචනාත්මක ගතිය ලෝකයා එහෙම නැත්නම් මේ මෙවැනි අත්තකිලමතානක යෝගයකදී ඉන්න මිනිසයා නෑ මම මේ විදිහට කියන්නේ මෙවැනි අත්තකිලමතානක යෝගයකදී ඉන්න යෝගාවචරයා සමහර විටක බහුජනතාවගේ නම්බුවට ලක් වෙනවා ස්තුති කරනවා අනේ අර මිනිස්සු හරියට දුෂ්කරවත පුරන කෙනෙක් මෙයා බොහොම ඊටාම රූක්ෂ ප්‍රතිපatti පුරන කෙනෙක් කියලා මිනිස්සු පහදිනවා පහදුවාට පස්සේ අර වත පුරන කෙනා මෝඩය අතක తీරුවා දිගටම ලනුව කනවා. කවදාවත් හිතක කායක සමතුලිත භාවයක් නැහැ භාවනාව කරියන්නෙත් නැහැ තස්ස චිත්තං නමති ආතප්පාය අනුയോഗාය පධානාය සාතච්ඡාය එදි මේ වායි ශාලාවේ ඉන්න බර ගානක් ඔතන ඉන්නේ නිකටල්ලේ තියාගෙන භාවනා හරියන්නේ නැහැ කියලා හරියට තැවෙනවා හේතුව අහපුවම කියනවා මගේ අතින් මේ එක්කෝ සතෙක් මරනවා එක්කෝ හොරකමක් වුණා එක්කෝ කාමීත්‍යාචාරයක් වුණා එක්කෝ බොරුව කේලම ඉස්සචන සිද්ධ වුණයි කියලා ඒ වෙච්ච වැරද්දට මොනම හේතුවකින් සමාව දෙන්නෙත් නැහැ දෙන ක්‍රමයක් තන්නෙත් නැහැ Tamanටම දෙස් දෙමින් අර කටුකොහලක ගමන් කරනවා ඒ කෙනාගේ ලකුණක් පේන්න තියෙනවා එයා තව කෙනෙක්ගේ වැරද්දකට සමාව දෙන්නෙත් නැහැ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ උග්‍ර භවනාකාරයෝ හැබැයි ලුණු වැඩි වෙච්ච කෑම කන මිනිහෙක් වාගේ. නැත්තම් පාන් නැතුව ලුණු මිරිස් කන එකෙක් වාගේ. කන්නේම ඇඹුල විතරයි. ලුණු මිරිස කකා ඉතින් බඩ දනවයි කියනවා කන්න බෑ කියලා ඇත්ත නේ තියෙන්නේ. පාන් කන්න තමයි ලුණු මිරිස් තිය. මම ලුණු මිරිස් විතරයි කන්නේ. ඉතින් අද මම ඇසුරු කරලා තියෙන අවුරුදු 40ක් විතර දැන් මේ භාවනා කරන පිරිස සංඝයා සෝරි කියලා තමයි කියන්නේ. එක් එක්කෙනෙකුට අක්කත් මේ භාවනාවට අනුග්‍රහ කරගන්න තේරෙන්නේ මේ කියන જાති යාගේ වැඩේම මිරිකලා අල්ලනවා. කිසිම සමාවක් දෙන්නේ නැහැ. ඒක දුස් කියන්න බෑ. පස්චිම භවික වූ අපේ සරුවච්චන් වහන්සේත් අවුරුදු 6ක් මේ වැඩේම කරලා තියෙන නිසා. අවුරුදු 6ක් තද්ද විදියට දුක් කරවත පිරුවා පවත්ත බල භෝජී භෝගී කියලා ගහක් යට වාඩි වෙනවා ඒ ගහේ හේවනට වැටෙන කොළ දලු අතු ඉටි ගෙඩි විතරයි කන්නේ. මොනවාක්වත් කන්නේ ඊට පස්සේ. එහෙම කරලා මේ කය ක්ලමටි කිරීමෙන් මේ ආතප්පයි කියන එකට මේ කෙලස් තවන වැර කියලා කය ක්ලමටියටපත් කිරීමෙන් පුදුමාකාර වද දුන්නා. දීලිවල අන්තිමට මෙහෙම ඉඳගෙන ඉන්න බෑ. ඇඟ ඇදගෙන වැටෙනවා. ඒ ඇඟ ඇඳට වැටිච්චාම මේ කටුකොහල් වල එළුව බලා ගන්න ළමයි ඇවිල්ලා මැරිච්ච කුණක් කියලා හිතනගෙන ඇඟට මූත්‍රා කරනවා. මොන විදියෙන්වත් හොයන්න බෑ පණක් තියනවාද කියලා. ඉතින් බලනකොට නැගිටලා බලනකොට මේ කොල්ලෝ සෙල්ලමට ගණන් අරගෙන කනට කූරු ගහනවලු, නහයට කූරු ගහනවලු, එළුව බලා ගන්න ළමයි කියන්නේ ශිෂ්ටාචාර වෙච්ච උන්නේනේ පොඩි දරුවෝනේ. ඒ සාහිත්‍ය කෘතියක සඳහන් කරලා තියෙනවා එහෙම ක්ලාන්ත වෙලා නැගිට ගන්න බැරි වෙන වෙලාවක ඒ දරුවෙක් ඇවිල්ලා එලිච්චියගේ තන පිහිරක් තන බුරුළු මිරිකරා කිලිපි කිරිපිහිරක් විද්දලු බෝස්තන්නාංශේ කටට ඒකලෙව කාලලෝ නැගිටේ. වතුර නැහැ, කැම නැහැ, සැපක් නැහැ මේ මත ගන්නකොට මයිල් ටික ඔක්කොම ගැලිලා අතට එනවලු. හැමත් ගැලිවිලෙනවා. බඩ අත ගන්නකොට පිට අත ගෑවෙනවලු. ඔටු කකුලක් වගේලු කකුල. ඇස් දෙක යට ගිහිල්ලා, නහර පෑදිලා. ඉතින් මේ ටික සරුවචන්හන්සේ වෙන්න ඉස්සලා කරපු නිසා උඟ දෙනෙක් ඒක ගන්න එක වැරද්දක් නෑ. මොකද ඒ තමයි ඉන්දියාවේ තිබිච්ච ක්‍රමය. මේ කයට වද දීම නිසා ලොකු සුද්ධිය සිද්ධ වෙනවයි කියන්නේ. නමුත් සරෝජ්ජන්සේ බුදුනාට පස්සේ මතක් කරාම් බල වෙනුවෙන් මම ඒ ටික කෙරුවා. දැන් මේ මැද පාරක් පෙන්ලා තියෙනවා. දැඩි කාමසුඛයට යන්නත් එපා. බුදුරජාණන් කාමසුඛේ ඉඳලා නිවන් දකින්න පුළුවන් නම් ගීගේ ඉන්න කාලේ කරණ තිබුණනේ රම්මේසු රම්මේසුක මාලිගාවල ඉඳගෙන රාජ කන්‍යාවත් එක්ක ඉඳගෙන රාජභෝජන වළඳන ගමන් පවන් තලන දෙපැත්තෙන් කන්‍යාව දෙන්නෙත් යන කරණ තිබුණනේ. ඒක හරියන්නේත් නැහැ. ගිහි අතහැරියාට පස්සේ ගියානේ. ඉතින් අපිත් ඒ ටිකම නැවත කරනකොට බුදුරජාණන්සේ යුතුයකමක් තියෙනවනේ දරුවනේ. නිවන් දකින්න ඔය දෙකම හරියන්නේ නැහැ. මැද පාට වරෙල්ලා කියලා එන්නේ නැහනේ. ඔක්කොමලා හිතනවා නෑ නෑ මේට වැඩිය සල්ලි ටිකක් තියෙනවා මෙතන ඉඩම් භෝග පරිභෝග තියෙනවා ලාභ සත්කාර සම්මාන සිලෝක තියෙනවා මේට වැඩිය නිවන් දකින්න ලේසි කියලා ඔන්න කට්ටියක් හිතනවා. නිසා භාවනා කරන්න යන්න කියකට හම්බ කරගෙන පස්සේ නිවන් දකින්න හිතනවා. කාමසුකල්ලිකාණියෝ. එහෙම නැත්නම් භාවනාවට ආවට පස්සේ දැඩි විදිහට Taman ගැන කිසියම් තෙතක් අනුකම්පාවක් නැතුව අර පුංචි වැරද්දට පවා ආත්ම දඬුවම එහෙම නැත්නම් ආත්ම නිෂේධනය එහෙම නැත්නම් අත්ත කිලමතාණ යෝගයට ඉඳලා ගත කරනවා මොනම වැරද්දක් වෙනවටවත් කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ. ඉතින් ඒකේ නාගේ ඇතුළතේ ගුණේ හොඳට තේනවා ඒ කෙනාට පිට කෙනෙක් වැරද්දක් කරන දකින්නත් බෑ. ඒ නිසා භාවනා කරන කෙනෙක් කවුරු හරි වැරදක් කරපු ගමන් මෙයාට හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඒ භාවනා මධ්‍යස්ථානයට අතහැරලා යනවා. ගුරුරට අතහැරලා දානවා. කර්මස්ථානයට අතහැරලා දානවා. අයියෝ, එතන මොන භාවනාවක්ද? එතන භාවනා කරන කට්ටිය කහිනවනේ. ඒ භාවනා මධ්‍යස්ථානේ මැස්සෝ ඉන්නවනේ. මේව තමයි ගිහිල්ලා කියන්නේ. ඉතින් අචංචා ස්වාමීන් වහන්සේ ගොඩාක් වැඩ කළා තිබුණා සුදු ඇත්තවත් එක්ක තායිලන්තයේ ඇති වෙච්ච මේ සම්ප්‍රදාය. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා සුදු අය පුදුම අපවීමකින් කැපවීමකින් ඇවිල්ලා සියල්ල අතහැරලා පැවිදි වෙනවා. අවුරුදු 3කට පස්සේ ඔක්කොම සිවුරු අරිනවා. ඒකෙල්ල ගිහිල්ලා මෙන්න බුදුහාමුදුරුවෝ කියපු දේ. මමත් ගිහිල්ලා පැවිදිලා වෙලව මොකක්වත්ම නැහැ කියේ. කරන හරියක් බොරු කරන්නේ. ඒ වගේ භාවනා ක්‍රම නැහැ කියලා පොත් ලියනවා. එහෙම නැත්නම් මේ භාවනා මධ්‍යස්ථාන හොඳ නැහැ කියලා ඊගා භාවනා මධ්‍යස්ථානට යනවා. ඊගා භාවනා මධ්‍යස්ථාන ගියාම තව භාවනා මධ්‍යස්ථාන යනවා. ගිහිල්ලා ගිහිල්ලා කියනවලු මේ යانے යන තැන ගඳයි නේ කියලා. ඉත අචංචා කියන ගෙනියන Taman ගෙනියන ගමන් මල්ලේ බලු බෙට්ටක් තියෙනවනම් යانے යන තැන ගඳයි තමයිලු. Taman නෙමෙයි බෙට්ට අරගෙන ඇවිදින්නේ. යෝගේ Tamanගේ හිතේ කෙලෙස් තියෙනවනම් යانے යන තැන කටුකොහොල්. ඉතින් එයා ඉස්සෙල්ලා Tamanට වදදී ගන්න කෙනා අනුන්ගේ දොස් දකිනවා. ඒක නා භාවනා මධ්‍යස්ථානයේ හැසිරෙනකොට දකින්න පුළුවන් විශාල පිරිසක් ඉන්න එකට යා දෙන්නෙම නැහැ. මොන බහසුකම දුන්නත් හරියන්නේ නැහැ. මොකද අර ඇතුළත තියෙන්නේ කඩුව ගිල්ලා වගේ දැඩි විවේචනාත්මක ගතිය. ඉතින් මේක ආධුනික යෝගාවචර ඇතුළ හැම කෙනාගේම තියෙනවා. මම පැවිදි වෙනකොට අවුරුදු 7-8ක් විතර ගිහිව ඉඳලා පැවිදි වුණා. සමාවෙට ගිහිව ඉඳලා භාවනා කරලා පැවිදි වුණා. පැවිදි වෙච්ච ගමම්ම මට ওই හයේ කුටිය දුන්නේ මට ඉතාම දැඩි ආසාවක් තිබුණා අටපිරිකරෙන් විතරක් කැපෙන්න. දීලා තියෙන අටපිරිකරෙන් විතර ඕන ටිකක් කල් යනකොට ඔක 16 පිරිකර වෙනවා. ඊට පස්සේ යන 32ක් පිරිකර වෙනවා. ඊට පස්සේ 320ක් පිරිකර වෙනවා. ඊට පස්සේ 1800ක් පිරිකර වෙනවා. කුටියේ එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ බඩු වැඩි. ඉතින් නూరుින් ආව කට්ටිය මාව බලන්න ආවට පස්සේ මං කිව්වා අනේ මං කොච්චර ආසාවෙන් හිටියද මේ අල්පේච්ච වෙලා අඩු බඩු ප්‍රමාණයක ඉන්න දැන් බලන්න මේක ඇති. ඒගොල්ලොත් ගෙනලා මැටි කුරුල්ලෙත්වකුයි පෙරහංකඩ වගේ කුයි බෙලි කටමඳ වගේ කුයි නැතිල කිව්වා ස්වාමීන් වහන්සේ අපිත් මේක පූජා කරනවා. හරි තවත් 1800 1803ක් වෙනවා. දැන් මගේ කුටියට එහෙම ගියොත් ඉලක්කම් ගණන් කියන්න බෑ තියෙන පිරිකර ප්‍රදේශේ. මම ඉතින් මං ගැන විවේචනය කරන්නේ මං කියනවා මේක තමයි ඔය හිතාගෙන නම් එන්නේ උත්කෘෂ්ඨ ක්‍රමයටම හරියට අල්පේච්චෝ කරන්නම් කියලා. ප්‍රස්ති ගබඩාවට ගියාට පස්සේ ඒත් ඔළුව කරකොල වැටෙනවා අපේ. ඕගොල්ලෝ પરම්පරා 10කට හම්බ කරන්න බැරි තරම් බඩු ගබඩාවේ තියෙනවා අපේ. අවුරුදු 10කට නියගයක් ආවත් අපිට ප්‍රශ්නක් වෙන්නේ නැහැ. මොකද ඒ තරම් අපි මේ අරණ්‍ය වාසී ජීවිතේ අල්පේච්ඡකම දිනනවා. ඉතින් මං ගිහිලා කිව්වා ලොකු ස්වාමීන් වහන්සේට ඊට මේට වැඩි වස්තු සම්පත් තියෙන එකක් කතායලා මං ආවේ. දැන් මොකද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ලොකු සාන් දැනගත්ත මොකක් හරි මගේ ලොකෝ ඔළුව අමාරුවක් තියෙනවා කියලා. මොකද මේ නමට උනේ මං කෝ මේ ගබඩාට ගියාට පස්සේ ආන්සේ දැන් මට ඕනම දෙයක්. ඔයගොල්ලෝ නම් කඩේට යන්න එපා. අපිට කඩේට යන්න ඕනේ නැහැ. බිලක් ගෙවන්න ඕනේ. දැන් ගබඩාට ගියා ගත්තා. ඉතින් ඒක එනකොට හරි අපිරියාවක්. මේ අතහැරලා ආපු දේ ආවේ කියලා. ඉතින් ලොකු සංහසව මොකද්ද දැන් මේ නමට තියෙන ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ මං කව සංහස මේකද අබිනිෂ්ක්‍මණය කියන්නේ. මෙහෙම ගිහිල්ලා මහානකම හරියයිද? මෙහෙම ගිහිල්ලා කෙලෙස් අඩු වෙයිද? මෙහෙම ගිහිල්ලා භාවනා කරලා පුළුවන් වෙයිද කියලා. එතකොට ලොකු සංහසී බොහොම මධ්‍යස්ථ ඉඳන් කියනවා නම මේ දේවල් සංඝයාට පූජා වෙච්ච දේවල් ප්‍රයෝජන සරකම්බ පාවිච්චි කරපන් වැඩි උනායි අඩු උනායි කියලා හිතර ගන්න එපා. gederදී හම්බ කරන්නේ Tamange නමටනේ. මෙහෙම එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒක නිසා ආයෝග ගෙනල්ලා පූජා කරන දේ ධාර්මික වස්තු හොඳට ආරස්සා කරලා සංඝයාට ලබලා දෙන්න. ඔක් කරදරයකට ගන්න එපා. මේ ලැබිච්ච දේ අර වගේ හම්බ කරන ගිලා කෑදර කමකට ගත්ත දේ නෙමෙයි. මගේ ඒ වුණත් එච්චරම ඒක එච්චරම හිතට වදින්නේ නැහැ. නමුත් වෙන කරන්න දෙයක් නැහැ. මේ සංඝයා සීලයක් සමාජය අරගෙන ඉනකොට දායකයෝ ගෙනලා ඉඳා කියලා දෙනවා. දුන්නපැත්තේ මල හොන්තුව රකින්න එපායි. දායකයෝ ගෙනත් දුන්න පළියට ඌ අතර මෙතන දාන්න බෑනෝ. ඒක අලි වාතයක් ඕක. හොඳ වෙලාවට මේ දැසි දසුන් ඉඩම් අනම්මනම් දෙන්නේ නැහැ. ඒකත් ගෙනත් දුන්නා නම් වෙනම ලේබර් මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එකක් දාන්න වෙනවා. වෙනමම මහා බාරකාරකයන් දාන්න වෙනවා. වෙනමම ලයිස්තු තියන්න වෙනවා. මම මේ කියන්නේ මේ පැවිදි වෙලා අපේ ඔළුවට දාන දේවල් ඔයගොල්ලෝ. මේ සංඝයා සීලවන්තයි ගුණවන්තයි කරපස්සේ අහන්නේ බලන්නේ ගෙනලා අතාරිනවා. නතර කරන්න මේ තරහට එහෙම මම කතා කරනව නෙවෙයි. ඉතින් මේකෙන් හොඳ නරක දෙකම තියෙනවා. ඒක ඊට පස්සේ අපිට සීල පිළිබඳ ප්‍රශ්නයක් කරගන්න ඉඩ තියෙනවා. ඒ නිසා විශාල පිරිසක් ඉන්නවද සංස්ථාවේ තනියම ජීවත් වෙන්නේ කැලේට ගිහිල්ලා. පින්න බාතේ කරගත්තා. උස්සගෙන යන්න පුළුවන් ඔය කූඩුවක් හදා ගන්නවා නිකන් මේ කොහොමද කියන්නේ මේ මදුරු දලක් වගේ එකක් කැලේ තියාන ජීවත් වෙනවා. ඒත් නිවන් දැකලා නැහැ. කල්පේච්ඡකම තියෙනවා. එහෙම භාවනා කරුවයි කියලා නැහැ කියන්න මන් දන්නේ නැහැ. එහෙම රැස් වීදෙන එහෙම කට්ටිය නෑ තාම. දැන් මෙතන විශාල වස්තු තොගයක් තියන අපි සංවිධානය වෙලා සංඝයා වතෙන් ජීවත් වෙනවා. සුකොබ්බෝගී කියලා එහෙම දෙයකට මෙන්න මෙවැනි සත්‍යයක් අටතේදී කොහොමද යෝගාවචරයා තමන්ගේ සීලය පිළිබඳව මේ භාවනාවට ලාභ වෙන විදියට අනුග්‍රහ වෙන විදියට සප්පාය වෙන විදියට කටයුතු කරන්න කියන්නක මේක පොදුවේ එක්කිනකොට හොයන්න බෑ මේකට උත්තරය. ඒක නිසා සරුවචනන්සේ අපිට උත්තර දීලා තියෙනවා මේ 2600 ගේ ශාසනයේ සහ සරුවචනන්සේගේ මහා පාරමිතා පුරණ පන්ති ප්‍රඥාතිකයේ තුල විශාල නිදර්ශනගෙන හැරපානවා මේ කෙනෙක් මේ සීලයේ සමාධි ප්‍රඥා දෙක වඩන්ඩ පාදක කරගන්න සීල ශික්ෂාව කරදරයක් කරගන්න නැති වෙන විදියට මේ වඩුවෝ මෝඩ වඩුවෝ ආයුධත් එක්ක පොරබදන්න නැති වෙන විදියට මේ සීලය යාවදේව සමාදත් චිත්ත විසුද්ධත්තාය කියන මිසක් මේ සීලය වික්ෂිප්ත භාවයේ සඳහන වේ තකතංකා සඳහන වේ සම්පදාදනේ නැතිවීම සඳහන වේ එහෙම නැත්නම් නොයවසන සුළු ගතිය සඳහන් වෙයි කිය. ඉතින් ඒකට වටවලල්ල යන කතා දෙක තුනක් කියන්නේ මම අද හිතාගෙන ආවේ බනට. ඒක තේරුම් ගැනීම සහ අදාළභාවය කොහොම තේරුම් ගන්නද කියලා මම දන්නේ නැහැ. සරුවචනාංශයේ ඉන්න කාලේ දවසක් ඒ නිකණ්ඨනාත පුත්ත කියලා අපේ මහාවීර කියලා තවත් ඒ කාලෙම රජකෙයින් දුර ගිහිල්ලා පැවිදි වෙලා ශාස්ත්‍රුණ වංශනමක් ඉඳලා තියෙනවා. බොහොම සමානයි. ධර්මයේ අතින් බුද්ධ ධර්මයට බොහොම සමානයි. රජ කුලෙමයි පැවිදිලා තියෙන්නේ. කාන්තාවට සමතන දීලා තියෙනවා. පැවතිච්ච කුල ભેදේ සලකලත් නැහැ. ධර්මයක් දේශනා කරලා කටයුතු කරනවා. දැන් ගියොත් ඉන්දියාවේ ඕනම ප්‍රසිද්ධ ස්ථානය සාරනාත් ගියත් කොහෙ ගියත් ඒ බෞද්ධ නටබුන් තියෙන තැනේම ඔය නිකණ්ඨනාත පුත්තුගේ පන්සලකුත් තියෙනවා. සාරනාත් කටුගේ පාරේ මේ පල්ලෙහා පැත්තේ තියෙනවා. පොඩ්ඩක් ඒ පාර දිගේ එහාට යනකොට අනගාරික ධර්මපාලතුමා හදපු මූලගන්ධ කුටි විහාට අදාළ කොටස තියෙනවා. අන්න එතනම තියෙනවා. නිගාඨනාත පුත්ත දැන්නත් වැඩ කරන පන්සලක්. ওই දෙක බොහොම සමීපව ඉඳලා තියෙනවා. ඒ ඒ නිගණ්ඨනාථක පුත්‍රේ ගෝලෙක් බුදුහාමුදුර හම්බෙන්න ආපෙලාක බුදුරජාණන්සේ ඒ මනුස්සයන් අහනවා ඔයත් මේ ජීවිත පරිත්‍යාගයෙන් පැවිදි වෙලා භාවනා කරන කෙනෙක් ඔබතුමන්ලගේ ශාස්ත්‍රුණාංශ ඔබතුමන්ලට ශික්ෂාවක් පනවනවාද කියලා. කියන ගෝලයා කියනවා එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා. ඊට පස්සේ කියනවා මං හරි ආසයි දැනගන්න. මොකද මේක බොහොම සමී සංවේදී සමාත්‍රකාවක් මේක. ඔය ඒ වගේ ගුරුන්නාංශ කොහොමද ශික්ෂාපදේ පනවන්නේ? ඊට පස්සේ කියනවලු මම දැන් භාවනා කරන කෙනෙක්, ගීගියාතාරව කෙනෙක් සත්තු මරන්න එපා. සත්තු මැරුවොත් ඔක්කොම ලපාය යනවා, නරාගත වෙනවා. හොරකම් කරන්න එපා. හොරකම් කෙරුවොත් නේරයිකෝ ආපායිකෝ. නිරයට යනවා අපායට යනවා. කාමීත්‍යචාරය කරන්න එපා. බොරු කේලම් හිස්සචන පරිසචන කියන්න එපා. මේ කියන අපේ තියෙන ශික්ෂාපදම තමයි ඒක බෞද්ධ ගතියක් කිසිම නෑ. ඒකේ තියෙන මේ නිගණ්ඨ මාත පුත්ත තමන්ගේ ගෝලයට කියන ඒවා. ඊ යං යං කම්මං යං යං යම් බහුලං යම් බහුලං කරෝති තන්තං නීයාදේති කියලා කියනවා යමක් යමක් කර්මයක් යා බහුල කොට ජීවත් වෙනවද ඒ කර්මානුරූපේ අපාගත වෙනවයි කියන සතුම් මැරීම බහුල කොට ජීවත් වෙනවා නම් එයා ඒකට අදාළ අපායට යනවා හොරකම් කිරීම බහුල කොට ජීවත් වෙනවා හොරකම් කරන අපායට යනවා ඉතින් එහෙම කියනකොට මේකම හිතන අද බෞද්ධ පිළිගන්න මතේ වගේ හරියට අපි යම් යම් කර්මයක් කරුවා නම් යම් යම් කර්මයක් වැඩිපුර කරනවාද ඒ අනුව අපි ඊගාව ආත්මේ අපාගත වෙනවා ඊට. නමුත් බුද්ධ ඥානසේක හරි විහිළුවට ලක් කරනවා. ආනන්දහමඳුරණ කියනවා යමෙක් කැමැක්කේ වැඩි බහුලව කරන කර්ම යන නිපාපාගත වෙනවයි කියනවනම් ආනන්ද එක එක්කත් අපාගත වෙන්න බෑනේ. මොකද උදේ ඉඳලා හැන්ද වෙනකම්ම සත්තු මරන මිනිස්සු නෑ මේ ලෝකේ. සතෙක් මැරුවට දවසට එක එක් සතෙක් මරයි. ඔය දවස පුරාම සත්තු මරන මිනිහ නෑනේ. හොරකම් කරන වෙයියත් විනාඩි 5ක් 10ක විතර මොනාරි උත්සාහ ගත්තට පස්සේ ඉතුරු වෙලාවේ හොරකම් කරන්නේ කාමීත්‍යාචාරය කරන මනුස්සයට තෝක දවස් පැය 24ම කරන්න බෑනේ. බොරු කියන මිනිහත් පැය 24 කරන්නේ නෑනේ. කේලම හිස්සචන පරිසචන කියලා හතම කඩනවා. කිය කිනා කිසිම කෙනෙක් දවස පුරාම මේ අකුසල කර්ම කරන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් කියනවා නම් යම් කර්මයක් කෙරුවොත් ඒ ඒ විදියට අපාගත වෙනවා වහුලව කරන කර්මය අනුව අපාගත වෙනවා කියලා මේ ලෝකේ කිසි කෙනෙක් පව් කරන්නේ නැහැ එහෙම. අපාගත වෙන්න පවක් කරන්න වැඩි වෙලාවක මිනිස්සු පව් නොකර ඉන්නේ. ඒ කියන කවුරුත් අපායට යන්නේ නැහැ කියනකොට අර නිගන්තනාත පුත්තගේ ගෝලයා ඔළුව පාත් කර ගන්නවා බාදේ පරදිනවා. එතකොට බුදුරජාණන්සේ කියනවා සරුවඥන් වහන්සේ නමක් පහළ වෙනවා කදාහච කරහච ලෝකේ උප්පද්දති තථාගතෝ සම්මා සම්බුද්ධ මේ කල්ප ගාන්තිරාවක් ගියාට පස්සේ ඔන්න බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා උන්වහන්සේ සීලය පනවනවා කියලා නතර ඒතර ආනන්ද ස්වාමීන් වහන්සේ සිවුර එකලස් කරගෙන ඒකාංශ කරන වැඳලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපේ දැනගැනීම පිණිස සරුවඥන් වහන්සේ විසින් පනවන ශික්ෂාපදේ කියන්නේ කියලා එතකොට බුදුරජාණන්සේ කියනවා සරුවඥන් වහන්සේත් කියනවා සත්තු මරන්න එපා ඒක නීචයි තුච්චයි ඒක කරන්න එපා. හොරකම් කරන්න එපා. ඒක බව නරක මේ අකුසල කර්මයක් විපාක ගෙන දෙනවා. සත් කම මිත්‍යාචාරය කරනවා. බොරු කේලම් හිසචන පරිසචන කරන්න එපා. ඒ වෙනුවට Taman දන්නවනම් මගේ අති මේම සතුන් මැරීමේ පාප කර්මයක් සිද්ධ වෙලා තියෙනවායි කියලා ඒ වෙනුවට සතුන්ට අබේදාන දෙන්න පටන් ගනී. මේ ඔබ සතාකාලික අපායට යනවායි කියලා කියන්න එපා. බුදු කෙනෙක් ඉන්නේ මේ මනුස්සයාට ගොඩ එන්න ක්‍රමයක් කියලා දෙන්න. ඔබ කරපු වැඩේ මෙහෙමයි මේ ජීවිතේදීම. ඒකට අනිත් පැත්ත කරපන්. හොරකම් කරා නම් දන් දීපන්. කාමීත්‍යචාරය කරා නම් කාම වස්තුන් ආරසව සලසපන්. බොරු කිව්වා නම් ඊට පස්සේ ඇත්ත කතා කරපන්. පරිසවචන කතා කරා නම් මිහිර වචන කතා කරපන්. කේලම් වචන කතා කරා නම් වෙච්ච දෙයක් කියපන්. සම්පප්පලාප කිව්වනම් කතා නොකර හිටපන්. ඉතින් මෙහෙම යම් බුදු කෙනෙක් පහළ වෙලා මේ පව්කාරයට ගල් ගහලා තෝ අපායට යනවා තෝ නිර යනවා කියලා කියනවා වෙනුවට තොපිට මෙන්න මේ මේ දේවල් කරලා මේක මකලා දාන්න පුළුවන් කියන්නේ මම ඇවිල්ලා තියෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් හිතන්නේ කියලා. මේ සතුම් මැරුවා. බුදුහාමුදුරුවෝ ආවා. බුදුහාමුදුරුවෝ කිව්වා සතුම් මැරුවොත් අපාය යනවා කියලා ඒ වෙනකොට උන්වහන්සේ කියනවා මෛත්‍රී භාවනාව වඩපන්. සත්තුන්ට අපේ දාන දීපන් කියලා දවසක හිතන්න කියන මේ මනුස්සයාර කරපු පව් ඉක්මවලා යන්න තරම්. අපේ දාන දීලා මෛත්‍රී වඩලා හිත මෛත්‍රී කියලා කියන්නේ අප්‍රමාණ අපමෙය කුසලයක්. වැඩුවට පස්සේ අර කරපු අකුසල් පුංචි වෙලා මේ ඇතිවෙච්ච සංවේගය නිසා වහවහ මෛත්‍රී භාවනා වැඩුවොත් දැන් මේ මනුස්සයාට මොකද වෙන්නේ? ඊට පස්සේ යමෙක් හොරකම් කරනවා. බුදුහාමුදුරුවෝ දකිනවා. බුදුහාමුදුරු දැකලා කියනවා මොනකම් කරන්න එපා. ඔය කැතයි බුදු කෙරු අගේ කරන්නේ නැහැ. ඕක ලෝකේ හැටි. ඔබ දැන් බුදු කෙනෙක් දැක්ක සිල් සමාදන් වුණා ඊට පස්සේ දාන දීපන්. කවදා හරි කියනවා මේ වනසාර හොරකම් කරපු ප්‍රමාණය ඉක්මවලා දන් දීපු දවසක් එනවා. කාමීත්‍යාචාරය කරලා ඒක වැරදි බව තේරුම් අරගෙන කාම වස්තුන්ට ආරක්ෂාව සැලසනවා. යනවා එහා පැත්තට. බොරු කියන්නේ නැති වෙන්න විනිශ්චය කරනවා සත්‍ය කතාව සත්‍යවාදී වෙනවා. කේලම් කතාව නතර කරනවා. හිස් වචන කතාව නතර කරනවා. පරුස වචන නතර කරලා කුසල පැත්තට ආවට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කරනවා ඊට පස්සේ මේ මිනිසයා මේ බුදු කෙනෙක් පහළ වෙච්ච නිසා වැරද්ද දැනගෙන වැරද්දට පශ්චාත්තාප වෙලා තෑක සංකා උපදවාගෙන නොයිවසනාසුළු ගතියට හිත නරක කරගෙන ඉන්නව වෙනුවට හොන්තරට පටි තද කරගෙන අර කරපු අකුසලයේ අනිත් පැත්ත යන විදියට මේ සත්ත්ව ලෝකේ සම්බන්ධ කරන කුසල් කරන්න පටන් අරගත්තොත් කවදා හරි මේ මනුස්සයාට හිතුනොත් මම කරපුවලද අකුසල කර්ම ඉක්මවල යන තරම් කුසල් කරයි කියලා ඊට පස්සේ මේ මනුස්සයාගේ හිත වැඩෙන ප්‍රමාණය ගත්තොත් අප්‍රමීයයි අප්‍රමාණයි එහෙම නැත්නම් අපි සතර බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ උනාට පස්සේ උපමාවක් දෙනවා සරුවච්චන් හන්සේ කන්දක් උඩට ගිහිල්ලා මිනිස්සේ හග්ගෙඩියක් අරගෙන පිම්බොත් ඒ හග්ගෙඩිය කොච්චර දුරට සද්ද යනවද? ඒ වගේ මේ මිනිස්සයා කරපු පව් දැනගෙන හොඳ පැත්තට ගිහිල්ලා ඒකට හොඳ වෙන්න ඕනේ. මේක බුදුහාමරගේ අනුශාසනාව කියලා කිව්වොත් ඒ මිනිස්සයා විතරයි හොඳ වීම පිළිබඳ උනන්දුවෙන් ඉදිරියට ගිහිල්ලා කටයුතු කරන්නේ. ඒක නිසා මේ මිනිස්සයාට පව් නොකරපු මිනිස්සයාට පව් නොකරපු මිනිස්සයත් ඉක්මවලා බුදුහාමරගේ වැඩ ගන්න පුළුවන් ධර්මයෙන් වැඩ ගන්න පුළුවන් සීලෙන් වැඩ ගන්න පුළුවන් එහෙම තමයි ඡණ්ඩාශෝක රජුරෝ කියන්නේ එහෙම කෙනෙක් තමයි. පව් කරා නිග්‍රෝධ සාමනේ තන ගිල කිව්වා මේක හරියන්නේ නැහැ කියලා එතකොටත් කාලිංග යුද්ධෙන් බැට කාලා හිටියේ ඊට පස්සේ මොකද්ද කරේ 84000ක් විහාර කර්මාන්ත කරා රටවල් ගානකට ධර්ම දූත සේවාව කරා දරුවෝ සීරම පැවිදි කරා ලෝකේ පහළ වෙච්ච එකම අධි රාජ්‍ය ධර්මාදි ධර්මාශෝක බවටපත් වුණා ඒ දිවයිනේ. විශාල සේවයක් කරා. දුටුගැමුණු රජුරෝ අප්පට ගෑනු රෙදි ඇරියා. රජුරණ කතා කළා මුඹ මගේ තාත්තුණට වැඩි සබ ගෑණියක් වෙනවා නම් කියලා ගෑනු ඇඳුම් ඇරියා. රජුරු ගෙදරින් එලෙව්වා. ඊට පස්සේ රට කපන්න ගටන් අරගත්ත දෙමළු ඊට පස්සේ මොකද්ද කෙරුවේ සම්පූර්ණ බෞද්ධ රාජ්‍යයක් ඇති කරලා මුළු ශාසනයෙම ස්වර්ණමය යුගයේ අනුරාධපුරය ඇති කරා දුට්ඨ ගාමිනී කියන නමෙන්ම තමයි මරණ කම්ම හිටියේ දුෂ්ඨ ගාමිනී යෝගේ අලුගෝසෝ බවට පත් වුණාට නැවත හැදෙන්න පුළුවන්. ඒකටයි බුද්ධ ආගම තියෙන්නේ. පෞකාරයට ගල් ගහන්න නෙවෙයි. ඉතින් මේ උපාසක මහතුරෝ උපාසකම්මලා හෝ සංඝයා වහන්සේලා තමන් කරපු පවක් නිසා මේ තැවිලා. තක සංකා ඇති කරගන්නවා නම් පැහැදීමක් කිසිසේත්ම තමන් ගැන ඇති කරගන්න නැත්නම් ඒ වගේම කංකති විචිකිච්ඡති න සම්පසීදති ප්‍රහදීමක් ඇත්තෙම නැහැ තමන් ගැන මං වගේ මහා කාලකන්ණියේ මම මේමයි මේමයි කියනවා කියන જાතියට කවදාක සාධනීය පැත්තට ගිහිලා ඒ කරපු අකුසල් මකාගෙන අඛාමකා දාගෙන පින කරගන්න සද්ධාාවක් ඇති වෙච්චි බවක් මම දන්නේ විපස්සනා නොකරන කිසි කෙනෙක් ආව තියනවා කියන. ඒ කට්ටිය කරපු පව් ගැන පශ්චාත්තාප වෙලි පැංගිරි වෙලා ඉම්නිකට අල්ලේ තියාන අනිච්චන් දුක්ඛන් සංසාරේ බල්ලෙක් මැරිලා මහපාරේ කික භාවනා කර කර ඇඹුල්ම ඇඹුල් භාවනාවක් කරන්න. කිසිසේත්ම පසාද ගතියක් නැහැ. කිසිසේත්ම මේ බුද්ධ ශාසනයක් තියෙනවා වෙච්ච බව මකාගෙන යන්න පුළුවන් කියන ගතියක් නැහැ. ඉතින් ඒ පැංගිරි ගතිය නිසා තව කෙනෙක් වැරද්දක් දක්වපු ගමන් කණ්ඩ ඕනක මරන්න ඕන බුද්ධහම කණ්ඩාවිල්ල තියෙන එක කියලා අර මනුස්සයා කරන හැම අකුසලයක්ම සමාදන් වෙනවා. මේ බුදුජනනාංශයේ තියෙන පව් සමාදන් මේ අකුසල් සමාදන් වෙන්න නෙවෙයි ඔය කොච්චර පව් කෙරුවත් ඒක මකන්න පුළුවන් ඕනෙකම් මකන්න පුළුවන් හැබැයි ඒකට බුදු කෙනෙක්ගේ සීලයක් සමාදන් වෙන්න ඕනේ පව් ප්‍රමාණ කරගන්න ඕනේ ඒ සියලු පව් බුදුරජාණන් කියන ප්‍රමාණ කළ හැකි දේවල් මෛත්‍රී වගේ දේවල් අප්‍රමාණයි අපමෙයයි කෙලවරක් කරන්න බෑ ඒක නිසා සරුවචනාංශය අහනවා වෙන සූත්‍රයක ලෝණ සූත්‍රේ ලෝණ පහල සූත්‍රය කියලා එක සඳහන් කරන්නේ ලෝණ කියලා කියන්නේ ලුණු වලට ලුණු වල කටේ තියාගත්ත හම්බේ ඵලයේ තමයි ලුණු රස. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ ලුණු ඇටයක් අරගෙන මේ පුංචි භාජනයක පීරිසයක් වගේ පුංචි භාජනයකට දැම්මොත් මේකේ ලුණු රස හිටියේද නැද්ද කියලා අහනවා සංඥාවන්තලා. ඒතර කියන මේ පුංචි වතුර ටික ලුණු කැටයක් දාපම ලුණු රස වෙනවා. බුදුරජාණන්සේ කියනවා කරනවා ඒ ලුණු ඇටේ කියලා ගංගා නදියට දැම්මොත් ගංගා නදිය ලුණු රස වෙයිද කියලා. නෑ. ඒ මොකද? ගංගා නදිය අසීමිත ජල කඳක් තියෙනවා. ඒ මුළු ජල කඳට සීමිත ලුණු කැටයකින් ලුණස කරන්න බෑ. ආන්නේ වගේ තමයි තමන් කරන ලද කුසල් ප්‍රමාණය අඩු නම් පුංචි අකුසල කර්මේ පවා විශාල වශයෙන් කැපී පෙනෙනවා. තමන් කරන ලද අධි කුසල් ප්‍රමාණය වැඩි නම් අර කුසල අකුසලය තනුක වෙලා යනවා, දියාරු වෙලා යනවා, රස දැනෙන්නේ නැතු යනවා. මේ නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන හුඟා පිං කරන අය අපාය යනවා. පව් කර මිනිසු දිවි ලෝක යනවා. මොකද එයා පව් ප්‍රමාණ කරන ඊට සාපේක්ෂව පිංකම් කරලා සාසනික වැඩක් අරගෙන අර පව් මෙලවදී ගෙවල යන්නේ. එතට අපාය යන්න ඕනේ නැහැ. ditthi dhamma vedini වශයෙන්ම වෙච්ච වැරද්දට කාට හරි වුණා නම් ගිල සමාව ඉල්ලගෙන ඒක සුදු උණු ගාලා මකලා දානවා. මේක පවට සමාදන් වෙවි අඬහවෝ ගාගෙන පශ්චාත්තාපෙන එකන ඒක පිළියම් කරන්නෙත් නැහැ. අනුකයකට කරන බව සමාදන් වෙලා අන්තිමට මේ ජීවිතේ පන්ලා ගිය ගමන් උපපජ්ජ වේදිනිය වුණා එක්ක ඊගාව ආත්මෙ දෙනවා ඊට පස්සේ නිවන් දකින්න තාකල් ගෙනියනවා. භාවනා කරන එකන තමන් කරපු හැම පාපයක්ම මතුවෙන්න ආරිනු. අපි ඔය භාවනා කරගෙන ඉන්නකොට අපිට ඔය සද්දයක් ඇහෙනවා කියලා කියන්නේ සද්ද දෝෂයක් නෙවෙයි. අපේ පෙර සංතාරේ කාට හරි සද්දකින් කරදර කරලා අපි. අපි මේ වෙලාවේ සද්ද වලට පොරොබ්බ ගැව්වට හරියන්නේ නැහැ. දැන් ඔබ කෙරුවනම් කාපං, කරවන කාපං. සද්ද ඇහුණයි කියලා චෝදනා කරන තු හිටපන් දිට දම වේදිනවසේ ඔක යන්න ඇරපන්. ඒ සද්දේ තීදී භාවනා කරන්න බලපන්. සතිය පිටවන්න පුළුවන්. දැන් අද වෙනකොට පුළුවන් පළවෙනි දවසේ කිව්වනම් මේකට නැගිටලා යනවා යන්න. හිතවිලි එනවා. මේ හිතවිලි මේ ගස්වලින් ගෙඩියන වගේ එනවනේ ඔක දී කාටවත් දීපු හැන ගෙඩියක් තමයි කවදා හරි. ඉතින් එනකොට දැන් කියනවා අයියෝ මං හරිම සාධාරණයි සුදු ඇඳගෙන ඉන්නේ අට සිල්ලර ඉන්නේ වටේ ඉන්න කට්ටිය සිල්ලර නෑ. ඇයි අද්දේ මගේ හිතට හිතවිලි එන්නේ කියලා නිකන් තාන්ත දාන්ත තීන්ත කූඩුව කියලා හදාගෙන ඉන්නේ. සංසාරේ කරපුරේ ඔක්කොම එළියට එනකොට ওই සද්දි තියෙද්දි බලපන් සතිය පවත්වන්න පුළුවන්. ඒකට හිතවිලි මේලි වශයෙන් ගෙවෙනවානේ. ditta ධම්ම වේදිනේ වශයෙන් ගෙවෙනවානේ. ආය අපායටවත් පොතට යන්නෙත් නැහැ. එකතු වෙන්නෙත් නැහැ. වැල් පොලියට යන්නෙත් නැහැ. ඉතින් කිසි කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. මේ හිතවිලි මත වෙන්නේ කොහොඳයි මෙලෝ වශයෙන් ගෙවන්න පුළුවන් මොකද අපි සති ආලෝකයේ ඉඳ හදන්නේ සීලයේ ඉන්නේ ඉතින් ඒ නිසා එන්නකට එන්න කියන්නේ වේදනায়නකොට බාම් ගෑවට මොකද ඊගා සංසාරයක් ආයෙ එනවනේ ඕක කවදා හරි. ඊනේ වේදනට එන්න අරින්න. ඒකට ditta ධම්ම වශයෙන් කාට හරි කියන්න පුළුවන් නම් ඊට වැඩිය සද්දයක් තියෙද්දට භාවනා කරන්න පුළුවන් කියලා ඒක පැහැදිලි ප්‍රගමනයක්. ඊට වැඩිය හිතවිලි තියෙද්දි මට භාවනා කරන්න පුළුවන් මං හිතවිලි ගණන් ගත්තේ නැහැ සතියේ හිටියා. ඊට වැඩිය වේදනාවක් තිබුණා. ඒත් මම සතියේ හිටියා. ඒකට හිත පිට ගියා. මං හිත නරක කරගත්තේ නැහැ. මම ආපහු ආවා. ඒතකොට මෙන්න මේ කෘත්‍යය තමයි කියන්නේ ditta ධම්ම වේදිනී වශයෙන් තමන් කරා එන පව් හිරිහැර කටුකරෝසන දැවිලි තැවිලි සතුටින් මොන දෙනවා. ඔය එකක්ක සතියට මාට්ටු මේ මේ යරස් කරන්න බැරිව නැහැ. ඒකට කියන්නේ මේ ඒ හිතවිලි, ඒ ශබ්ද, ඒ වේදනා ඔක්කොම නිකන් මැටි වලන් ගොඩක් වගේ. සතිය කියන්නේ හොඳ පොල්ලක් වගේ. වලංකාරය සුමානික වැඩ පොළු කාලයට වරුවයි. නෙලන එකයි තියෙන දඩබඩ දඩබඩ ගාලා ඉවරයි. කොච්චර ලොකුට මැටි වලන් හදනවත් පොල්ලට ලොකු වලන් කියලා જાතියක් තියෙනවද? ආන්නේ වගේ තමයි ওই කියන හිතවිලි ওই කියන සද්ද ওই කියන වේදනාව අපි විඳලා නැද්ද මෙතෙක් අපිට මේ තීදි සතිය පවත්වන්න පුළුවන්ද කියන බැල්ම දෙන්නනි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ ඉතින් ඒකට බුදුන්සේ සඳහන් කරන මේ ලෝණපල සූත්‍රයේ ඒ එතන ඊතර මේ කර්ම ගෙවන්න දන්නවනම් ඒ මනුස්සයල තේරෙනවා අපේ අම්මලා තාත්තලා මෙහෙම බණක් අහලා නැහෙනේ. මෙහෙම දෙයක් කරලත් නැහෙනේ. මුන්දලා කියන්නේ දන් දීලා සිල්ල කරලා සද්ද නැහැ තැනකට යන්න ආදිනවා. සද්ද නැහැ තැනට ගියාට පස්සේ කියනවා පාළුයි අප්පා. සද්දයක් ගන්න බැරිද කියලා. වේදනාවක් නැති තැනකට යන්නකෝ. අන්තභාගය හැදෙන්නකෝ. ඒකට බෙහෙත් කරලා කියනවා අනේ මේ පැත්තේ වේදනාවක් දැනෙන්නේ නැහැ නේ. කොහොම හරි මේක සනීප කරලා දැන් මොකට ඊයේ? ආයෙත් අර පැත්තේ වේදනාව ටිකක් එනවනම් ඔන්න ලෙඩ සනීපයි. ඉතින් එහෙම වේදනාවක් නැති කරන්න ඕන අඩුවනේ අන්තයත් නිවන් දකින්න ඕනේ අන්තභාග වෙච්චා. සාමාන්‍ය ක්‍රමයටත් වැඩිය පල්ලෙහාට වැටෙනවා. අන්තභාගේ හදාගත්ත බෑ අනේ දැන් නම් සෝක් ඇයි? ඒ පැත්තේ රිදෙනවා දැන්. පීතිවිලිත් ඔච්චරයි. මේ වගේ පිස්සු විකාර නෙවෙයි බුදුරජාණන් කියන්නේ මේ හිතවිලි සද්ද වේදනා එනකොට ditta ධම්ම වශයෙන් මේවා මුණ දෙන්න බලවන්න එයාට තීරණයි දවසින් දවස දවසින් දවස භාවනා කිරීමේදී මතුවෙන සද්ද ඉවසන්න පුළුවන් ප්‍රමාණය වැඩි වීමක් සිද්ධ වෙනවා දවසින් දවස දවසින් දවස භාවනා කරද්දි මතුවෙන වේදනා ඉවසන්න ප්‍රමාණය ප්‍රමාණය වැඩි වීමක් සිද්ධ වෙනවා. දවසින් දවස දවසින් දවස දවසින් දවස Tamanට මතුවෙන හිතවිලි තියෙද්දිම වේදනා කර භාවනා කරන්න පුළුවන් තත්යකට එනකොට එයාට අභියෝගයක් එනවා. මරණ වේදනාව තීදෙත් බැරිද වේදනා කරන්නට. හෙන ගහන කොටත් බැරිද වේදනා කරන්න. ඕනේ හිතවිල්ලක් ආපේ මගේව නෙවෙයි. මට බැරිද භාවනා කරන්න ගියොත් ඒකට කියනවා යෝධ බල යෝධ පරාක්‍රම සහිත භාවනා කරන ආතප්පමන්්වාය අනුയോഗමන්්වාය සාතච්චමන්්වාය පධානමන්්වාය කියලා කියනවා. අපි මේ පුංචි එකක් ආපු ගමන් කෘත්‍ය බහතබල ඒක ඊගා ඊගාවාත්මට තියලා නිකන්. ඉතින් ඊගාවාත්මෙන්නේ අහත් ගුණයක් වැඩි වෙලා. මේ ආත්මෙ විඳින්න පුළුවන් දෙයක් විඳලා ඉවර කරොත් ඊගාත්මට යන්නේ නැහැ. ඊගාත්මට ගියොත් එක ණයට පෙන හතක් තියෙනවා. ওই පස්සට දාන්න උගන්වන ක්‍රමයේ බුබ්බඩ ක්‍රමයේ ප්‍රමාද ක්‍රමේ මදේට ලක් වෙන ක්‍රමේ කිලෝ රක්නතු අකුසල් පැහැෙනවා. එන්න කියන මේ වෙලාවේ. අපි අපිට සතිය තියෙන වෙලාව එදේකට එන්න කිව්වොත් මං කියලා දෙන්නම් ඒ බුරුම ස්වාමීන් වහන්සේ අපිට උගන්වන ක්‍රමේ බුරුමේ ගියාම උන්වහන්සේ මතක් කරනවා සතිය උගන්වනවා සතිය වඩ아가ගෙන ඉන්නවා. ඉන්නකොට එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මට සද්ද නිසා හිත පිට ගියා. තව කෙනෙක් කියනවා වේදනාව නිසා හිත පිට ගියා. එතන හිතවිල්ලක් නිසා හිත පිට ගියා. අපි කොහොම හරි හිත පිට ගියයි කියලා. හරි යාවිල වාර්තා කරනවා. හොඳයි. මෙහෙමයි සාංශ මට හුස්ම රැලි 10ක් ගන්නකොට හිත පිට ගියා. ඊට පස්සේ සාංශ කියනවා හොඳයි. ඒක නම් නිතරම වෙන්නේ බලන්න හිත පිට යන්නේ මොකටද කියලා. ඉතින් පහුවෙන්ද කියනවා හිත පිට ගියා සද්දෙකට. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට ටික වේලාවක් ගිහලා හිත පිට ගියේ හිත ආපහු අරමුණට එනවා. ඒක මේ ඕගොල්ලන්ගේ දක්ෂකම නෙවෙයි හැටි. එහෙම ආවට පස්සේ යාට කියන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ මේ ආනපාන හතරක් පහක් කරනකොට හිත පිට ගියා. සද්දෙකට මම දන්නවා දැන් තියෙන හිත සද්දෙක කියලා. දැනගත්තට පස්සේ ආපහු ආනපානට ආවා. ආනපානට ආවා නම් ඒ ස්වාමීන් වහන්සේ සමීකරණයක් උගන්වනවා. සද්දේ ඇති වෙලා හිත පිට යන්න කලිමුත් ආනාපානං හිත තිබුණේ සද්දයකට පස්සෙත් ආනාපානං හිත පිට හිත තිබුණේ අතරමැද ප්‍රදේශේ පව් සමාන් වෙලා ඉවරයි. පව් අහෝසි වෙලා. එනිසා Tamanda මේ ජීවිතේදීම ditta ධම්ම වශයෙන්ම පව් අහෝසි වෙනවාද කියලා දැනගන්න තියෙන ක්‍රමේ තමයි හිත පිට ගිය බාට පශ්චාත්තාප නොවි පිට ගිය හිත නැවත ඇවිල්ලා පුරුදු තාලෙට ආනාපාන කරගෙන යන්න පුළුවන් නම් අපේ කල්ප කාන්තිරාවකට දන්නේ නැති පව් ගෙවන් කිරීමේ ක්‍රමයක් අපි ඉගෙන ගන්නවා. එතකොට හිත පිට යෑමෙන් තමයි අපි දැනගන්නේ පව් තියනා වගේම පව් ගෙවම් කරන්න පුළුවන් ditta ධම්ම වශයෙන්. ඒකට එයා දන්නවා පිට යන්න යන්න අපේ පරණ තියෙන account එක අඩු වෙන්න පටන් ගන්නවා. අපි ගෙනාවු සංසාරයෙන් ගෙනාවු පව් සද්ද වශයෙන් එනවා වේදනා වශයෙන් එනවා හිතවිල්ලක් වශයෙන් එනවා. ඒ හිතවිල්ලෙන්දී ඉස්සෙල්ලත් අපිට සතියේ අපි කරගෙන ගිය පරණ භාවනා නිසා අපි දවසක කමඨාන සුද්ධ කරගන්නවා හිත පිට ගියාට නැවත එන්න පුළුවන් ආවට පස්සේ ගියා ගැන පශ්චාත්තාප නොවි නැවත පටන් ගත තැන යන්න පුළුවන් නම් පශ්චාත්තාප නොවීම හරහා සිදුවෙන්න තියෙන පාපක අකුසල කර්ම නැති වෙනවා. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නෝපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්හාති පදහති කියලා බුදුරජාණන්සේ සතර සම්‍යක් ප්‍රදන් වීර්ය ඉස්සල්ලාම් පෙන්වන්නේ තමන්ගේ චිත්තසංතානයේ තාම පහළ වෙච්චි නැති අකුසල් පහළ නොවීම පවත්වාගෙන යාම සඳහා සතිය පාවිච්චි කරන්න. හිත පොඩ්ඩක් කැළඹිලා ආයේ තැම්පත් වෙනවා. යම් විදියකට මේ යෝගාවචර මේ හිත පිට යාම පිටවන්ද චෝදනා කරලා ඒ ගැන කල්පනා කරන්න ගියොත් අකුසල් සිද්ධ වෙනවා. හිත පිට යාම මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි නමුත් මම ආයේ හිත ගන්න බලුවා මම එතනින්ලා අලුතෙන් පටන් ගන්න යනවා කියලා ගත්තොත් පව් ගැන කතා නොකිරීම නිසා පව් සමාදන් වීමක් වෙන්නෙත් නෑ වාර්තා වෙන්නෙත් නෑ පොත් බීමකට යන්නේ නෑ හැබැයි පොත්තමිකට ගිහිල්ලා තමයි මේ පාඩම ඉගෙන ගන්න. ඉතින් ඒක ගුරුවරයාට ලොකු වගකීමක් තියෙනවා. ඒ පිට අනික වාර්තා වෙන්න ඇරලා පිට ගිය ගැන පශ්චාත්තාප නොවි නැවත අරමුණට ගන්න පුළුවන්කමක් තියෙනවා නම් එයා ඉගෙන ගන්න පව්ගෙවන් කිරීමේ ක්‍රමය. ඒකයි අඟුලිමාල හාමුදුරන පුදුරජනන්ති කියලා දුන්නේ. අඟුලිමාල කියලා කියන්නේ දැක දැක දන දන 999 මැක් කපපු මිනිස්සේ. ඔය ප්‍රභාකරන් ලමුල්ලේ ප්‍රභාකරලට එච්චර සිල්ලම් කරන්න හම්බුන්නේ නැහැ. ඔය ත්‍ස්තවාදී කියලා අපි නිකන් පෙට්‍රල් පුච්චවුවට. අඟුලිම හිටියේ බොහොම දාරුණිකයි, දරුණුයි. ගණන් කරන්නේ නැතුව කොච්චරද කපලා තිබුණා. බුදුන්සේ දැපෙන දමගත්තට පස්සේ, ශූර දාගත්තට පස්සේ කවුරු අඹ ගහකට ගලක් ගැහුවත් අඟුලිමාල හමුතුන්ගේ ඔළුවට තමයි වදින්නේ. බල්ලෝ පයින්නවා සිවුරට. මිනිසු පා පා කොහටද කුණුවිසි කරන දැක්කොත් ඇඟට වැටෙනවා. ඉතින් එනකොට මාලිගාව නැවත සේනාසනෙට ලේ පෙරාගෙන සිවුර ඉරාගෙන ඇඟේ ජරාව ගාගෙන තමයි එන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වාර්තා කරන ගතියකුත් තිබිලා තියෙනවා. මේ මොකද අඟුලිමාල කියන දරුණු මිනිස්සෙක් රජුරෝ සමාව දෙන්නේ මහාන වෙච්ච නිසා විතරයි නැත්නම් අනිවාර්යයෙන්ම රාජදඬුවම් ගන්නවට මරන්න ඕන. දැයව මරන්න බෑ. මොකද හේතුව බුදුරජාණන් ගාව පැවිදිලා. ඉතින් ඒක නිසා බුදුජානසෙන් නිතර බලන්න. ඉතින් මෙයා ඇවිල්ලා කියනවලු මෙහෙම සුවන්ත ළඟින් ගියොත් කාට ගලක් ගැහුවත් මට තමයි මතින්. කවුරුහරි කියලා ගැහුවොත් මූණට වැටෙනවා. කුණු විසි කරොත් ඇඟට වැටෙනවා. බල්ලෝ කඩාපයි. ඉතින් බුදුන්ස කියනවා අඟුල වහන මේවා ඉවතන් බෑ කියලා. මේවා තියදී භාවනා කරන්න බෑ කියලා. උඹ අකුසල් සහිතව අපායේ ගියොත් ආයේ බුද්ධ කල්ප කීයකට ගොඩේ ඉද්දන්නේ. දැන් ওই විඳින්න පුළුවන් හැටි විඳපන්. විඳලා රහත්යන්. එතකොට ඔක්කොම හොසි. එහෙම නැත්නම් මට කරන්න දෙයක් නැහැ. අර මිනී කපන්න ගත්ත නරක අයෝනිසෝ මනසිකාරය දැන් සම්පූර්ණ යෝනිසෝ මනසිකාරයට දාලා එයා දැනගත්ත මයි පුළුවන් තරම් මගේ ඇඟට කෙල වැඩිච්චාවයි. මට ගල් වැඩිච්චාවයි. බල්ලෝ පැන පොදාවයි. කුණු වැඩිච්චානේ මේ ටික ගෙවන්න පුළුවන් නම් වචනකින්වත් චෝදනා කරන්න නරකයි මේ තියේදිත් බලන්න ඕනේ සතිය පවත්වන්න පුළුවන්ද? භාවනා කරගෙන යන්න පුළුවන්ද? ඒ කෙල ගහන මිනිසුන් වෛර නොකර ඉන්න පුළුවන්ද? චික් මං වගේ කාලකන්ණියෙක් කියලා නොකිය ඉන්න පුළුවන්ද කියලා අන්තිමට මේ කරගෙන කරගෙන යනකොට ඒ ස්වාමීන් වහන්සේට මානව දයාව කියන එක අර ලේ කපපු මිනිස්සයා මේ මානව දයාව කොච්චර පහළ වුණාද කියලා කියනවනම් පින්නපාත මාර්ගයේ දවසක් දැකලා තියෙනවා මේ විලිලන කාන්තාවක් දරු ප්‍රසූතියට කේන්ද්‍රී ගන්නවා. එයා යනකොට බලාන ගියාලු මියම් මඩි ආගිරි ගන්නලු වින්නෝබම්මාවත් මිනිහාවත් වැඩිමහල් වෙච්ච දරුවෙක්වත් කවුරුවක්වත් නැහැ. ඉතින් මොකකින් හරි දැනගෙන තියෙනවා මේ දරුවෙක් ප්‍රසූත කරන්න දඟලන්නේ කියලා. ඉතින් පැයක විතර ගමනක් නෙවෙයි පින්නපාතේ තියෙන ආපහු එනකොටත් අර විදියටම කේන්ද්‍රී ගන්නවලු පැල් පැල් කොටේක වෙලා. දැන් එන්න බැරිලු මේ හාමුදුරන්ට දැන් ගිහිල්ලා මේ මිනිස්යාට මොකක් හරි සාන්තිය සලසන්න ඕන. නැත්නම් කරන්න බෑනේ කාන්තාවන්ගේ වැඩක්නේ. දානි වළඳපු ගාම බුදුරජාණන් ළඟට ගිහිල්ලා මතක් කරලා කියනවා ස්වාමීන් වහන්සේ කුල කාන්තාවක් දරු ප්‍රසූතියෙන් ඉතාම දුක්ඛිත තත්ත්වයටපත් වෙලා ඉන්නවා මම භික්ෂුවක්. ඔබ වහන්සේ මං වගේ කෙනෙකුට එවැනි කාන්තාවකට දෙන්න තියෙන සාන්තියක් මං ඔය ඉරේ මොකක් කළ යුතුයි කියලා හිතනවාද කියලා. ඉතින් කොච්චරක් මේ ප්‍රසූ ආවේනික දුකක් පිළිබඳවත් දැන් දුක්ඛිත තත්තර පත්තර දිනනවා ලේ පිට කපපු මනුස්සයාගේ හැටි. බුදුරජාණන්සේ රත්තරන් මුද්ද දාපු අතකින් තොක්කක් අයිනා වගේ කතා කරලා කියනවා අඟුලිමාට අඟුලිවල මෙහෙම කරන්න පුළුවන්. මං උපන්දාසිත කවම කවදාකවත් සතෙක් මරපු නැති ආනිසන්තේ අදිෂ්ඨාණයෙන් අනේ ගැප්මල පහ වේවා කියලා අදිෂ්ඨාන කරන්න කියලා. අඟුලි මාල අහම්දුරන්ට මතක් වෙනවා ලේ පිට එක අනමසි අනුනමයක් කපපු මට නොදැන මෙච්චර කපපු මට බුදුහාමුදුර කියන උපන්දාසිත සතෙක් මරපු නැති එකේ ආනුභාව බලෙන් ගැප්මල පහ අනේ සෝහන්ස මොන කටකින් මං කියන්නද? මාමම 999ක් කපලා තියෙනවා. ආ මතකයිනේ. එහෙමනම් කියන්නේ ආර්ය භූමියේ පිහිටපු දවසේ ඉඳලා අරතරන් දරුණු වෙච්චි මම සතෙක් මරන්න තියා ප්‍රසූත වේදනාවකටත් මට මම තැවෙනවා මගේ හිත මේ තරම් අරියාය જાතියෝ જાතං න දන දන සතුන්න මරීමේ ආනිසංසයෙන් ගැප්මල පහ වේවා කියලා එතකොට පේනව නේද බුදුරජාණන්සේ දැක්කට පස්සේ මේ මිනිස්සයා සතුන් නොමර හිටියා විතරක් නෙවෙයි ඒ ඇතිවෙච්ච චිත්ත ශක්තිය ගැබ්මල පහ කරන තරම් අදිෂ්ඨාන ශක්තියක් බවට පත් කරන්න පුළුවන් මොකද යා සම්පූර්ණ දැන් මිනිස්යාගේ හිතසුව පිණිස කල්පනා කරනවා ඊට පස්සේ අද වෙනකම්ම ඒ ගිරිමාන මේ අඟුලිමාල පිළිත තියෙනවා කිව්වොත් ගැබ්මල පහ වෙනවා ඉතින් ඒ ඒ සා දරුණු මිනිස්සුයෙකුට බුදුන් පහල වෙන්නේ නැතුව රාජධනුවන් දීලා ඉල්ලලා මැරුවා නම් මොකද්ද ඉතුරු වෙන ආදර්ශේ වුතාම අපායේ පැහැෙනවා. දැන් මහේසාක්‍ය මහරහතන් වහන්සේලා අතර පරිවෙන තැන දුන්නා අඟුලිමාල මහරහතන් වහන්සේට. මේ ශාසනය කියන්නේ පව්කාරෙන්ට ගල් ගන්න ශාසනයක් නෙවෙයි. මේ ශාසනය දීලා තිබුණා පිළියම් කරන්නයි. නමුත් අද බෞද්ධය මොකද කරන්නේ? තමන් කරපු පව්වට දුදින්ලා හැන්ද වෙනකන් තැවෙනවා. අනුන් කරන පව්වටත් තැවෙනවා. ඒක ලියලා අකුසල සමාදානෙක ඉන්නවා මිසක් මේ දෙක ගෙවම් කරන්න පුළුවන් ක්‍රමයකින් බුදුරජාණන්සේ අපිට මේ භාවනාවක් සතිපට්ඨානයක් මෛත්‍රී කරුණාවක් කියලා දීලා තියෙනවා. ඒ තරමට මෛත්‍රියක් නැතුව අපි සකල ලෝකවාසීන්ට මෛත්‍රී කරනවා කියනවා ඇතුලේ පැහැවෙනවා. ඇතුලේ දන්නවා biju කරපු වගේ අකුසල තියෙනවා. භාවනා කරනකොට යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් භාවනාවේ දියුණුවක් වෙනවා. සතියෙන් දෙන්නේ සතිපට්ඨානයක් වෙනවා සුපතිත්ථිත වෙනවයි කියන්නේ ওই සද්දයක් ඇහෙනකොටම කල්පනා කරන්න මේ පරණ කකුසල කර්මයක් ගෙවෙනවා. ඕකට තැවුනොත් අලුතෙන් කර්ම රැස් වෙනවා. තැවෙන්නේ නැතුව සතිය පවත්තලා හිත පිට ගියත් ආයසරයක් ආවට පස්සේ පටන් ගත්ත තැන ඉඳලාම සතිය පවත්වන්න පුළුවන් තරම් නිහතමානී වෙනවනම් පටන් ගත්ත තැන ඉඳලා සතිය පවත්වන්න පුළුවන් තරම් අහිංසක වෙනවනම් ඒකට සාක්ෂි වෙන්න පුළුවන් මේ දවස් 10 වැඩමුළුවක් ඇතුළත. හිත පිට ගියාට ආපහු ගන්න පුළුවන් අරගෙන පටන් ගත්ත තැනල යන්න පුළුවන් ඒ අතරමැද පශ්චාත්තාවපයක් තියනවාද තැවීමක් තියනවාද තියෙනවා නම් Taman ගැන සැක කරනවා සැක සංකා කරනවා ඉවසන්නේ පහදින්නේ නමුත් එහෙම තියෙනවා ඒතිෙදිත් මම වෙච්ච දේ අමතක කරලා ආපහු මුලට අරගෙන සතිය වඩනකොට අපි සම්පසීතනයක් සිද්ධ වෙනවා අනේ මම ඉස්සර මේවට තැවුනා දැන් මට පිළියමක් තියෙනවා පිට ගියාට ආපහු හිත ගන්න පුළුවන්. මම එතනින්ලා යනවා වෙච්ච දේ ගැන පශ්චාත්තාප වෙන්නේ එතකොට තව කෙනෙක් අපිට කිව්වොත් එහෙම බලන්නකෝ මට භාවනා කරන්න බෑ. මට පුදුම විදිහට මේ හිතවිලි එනවා කියලා එයාට කියන්නේ ප්‍රශ්නයක් නැහැ. හිතවිලි නැති වෙලාවක පොඩ්ඩක් දාලා තියාගන්න මේ ආස්වාස් ප්‍රසවාස නැත්නම් සතිය. කාර්යයට කිව්වොත් මේ හිතවිලි මිනිහා යම් යම් කර්මයක් කරොත් ඒ යන්නේ අකුසල නැතෝ අපාය යනවා කියනවා වෙනුවට ඔය වැඩි වෙලාවේ හිතවිලි නෑ ඔය කිව්වට. හිතවිලි නැති වෙලාවේ ආනාපානේ හරි සතිය හරි දාලා තියාගෙන ඉන්න. තියාගෙන බලන්න බැරිකමක් නෙමෙයි තියෙන්නේ. දැන් යම් අනික් කෙනෙකුට වැඩිය අඩු වෙන්න පුළුවන් කරගෙන යන්න පුළුවන් කියලා මේ මනසට පොඩ්ඩක් ඒ අම්මා මැරිච්ච දුක තිබුණත් කරන්න හිතවිලියාවත් කරන්න බෙල්ල ගලවලා ගිහිලා තිබුණත් කමක් නැහැ. පුළුවන් වෙලාවේ සතිය වඩපන් කියලා දීලා පුළු පුළුවන් විදියට මේ සතිය යම් යම් හිතවිලි තියේදී යම් යම් වේදනා තියේදී යම් යම් සද්ද තියේදී කරන්න උත්සාහ කරන ගත්තොත් ඒකේ අනිවාර්යයෙන්ම දවස් 10ක් ඇතුළත චෝදනා අඩු වෙන ස්වරූපයක් සහ පහසුකම් ඉල්ලන අයිතිවාසිකම් ඉල්ලන අඩුවීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. මේක තමයි අපි නිහතමානිකම කියන්නේ. මේක තමයි අපි අහිංසක වෙනවා කියන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? සතිය වැඩෙනවා. ඉතින් ඒ වෙනුවට කවුරු හරි කිව්වොත් නෑ නෑ මම කරපු කර්ම නම් ගෙවන්නම වෙනවා. ඉතින් මොනව කරන්න තියෙන කොහෙද භාවනා කරන්නේ? හිත දෙස් දෙනවනම හිත වද වෙනවනේ කියලා ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා අර නිකණ්ඨනාත පුත්‍රයන් ආපු ගෝලයාට සිද්ධිය ඉවරනාට පස්සේ ආනන්ද යම් කිසි කෙනෙක් මේ මෝඩ සාස්තුන් වහන්සේ නමක් කියපු බණක් අහලා යං යං යං බහුල යම් බහුලං කරති තන් තන් නීයාදේති කියන විදිහට බොහෝ අකුසල මං කරලද වැඩි අකුසල කර්ම යනවා මං අපාය යනවායි කියලා ඌක අදහුවොත් ඌ අනිවාර්යයෙන්ම අපාය යනවා. පවට නෙමෙයි අපාය යන්නේ අර වැරදි දේ අදහනවාට. අපි කොච්චරක් මේක කරනවද? අපි කොච්චරක් නිකටල්ලේ තියනවා නේ මට මේක කරගන්න බැරි වුණානේ අර කරගන්න බැරි වුණානේ කියලා මේ නැති බැරිකම් සමාදම් වෙනවද? ඉතින් මම මේ වගේ කට්ටිය දකින්නට කියන්නේ නද්දකින් ඔබතන් නොදොමකින් එහෙම කෙනෙක් මට දකින්නවත් නොලැබේවා. මෙච්චර ලස්සන බුද්ධ ශාසනයක් හම්බ වෙලා. මෙච්චර ලස්සන මනුසාත්මයක් ලම්බ වෙලා. මෙච්චර ලස්සන චිත්තක්ෂණයක් ලැබිලා. මෙච්චර ලස්සන සද්ධර්ම ශ්‍රවණයක් ලැබිලා. මෙච්චර ලස්සන සත්පුරු ශාස්ත්‍රයක් ලැබිලා. ඕනනම් පැවිදි වෙන්නත් තියේදී වැරදිච්ච ටික ගැන කල්පනා කර කර ඉන්න. පුස්කාච්ච ටික ගැන කල්පනා කර ඉන්න. පිලුණු බතක් කනවා. එහෙම කෙනෙක් එක්ක මට කන්දක්වත් නගින්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඕනේ නැහැ. ওই මිනිස්සු මිනිස්සු ඕනේ නැහැ. ওই ටික තිරසන්නු ගාවක් තියෙනවා. ඊ ඔක්කොම තීති කවුරු hina වීවි කතා කරගෙන මම මෙච්චර අකුසල් කරලා තියෙනවා. නමුත් මට සතිය පිහිටවන්න පුළුවන්. මං අදට වැඩි හෙට පිහිටවනවා කියලා යන කෙනෙක් ඉන්නවා නම් ඒ මිනිස්සු ඇදවැත් නුර ජීවිතවනාරාම බුදුහාමුදුර ගාව හිටියා හම්බකෝ. අවුරුදු 600 2000ට පස්සේ දැන් නිසන්වනේ හිටියා හම්බකෝ. උන්නේ අදහන්න වටින්. ඉතින් මේ වෙච්ච දේ පිළියම් කරගෙන ඒතියෙදි සතිය වඩන්න ඕන කියන જાතිය බෞද්ධයෝ විතරමද කියලා පොඩක් ප්‍රශ්න කරලා අහන්න බලන්න. නෑ. මේ ක්‍රමයේ කියලා දුන්නොත් අබෞද්ධ කෙනෙකුට මේකනේ කියලා දුන්නොත් මේ බුද්ධ ආගම වෙන්න ඉස්සලා පොඩි දරුවෙකුට පට්ට ගාලා අල්ලනවා. මොකද යාගාව Taman ගැන වද දෙන ගතියක් නැහැ. මේ බෞද්ධයා විතරයි දැන දැන පහු කරන අමනයා. මොකද පව් කියන જાතිය බුද්ධාගමෙන් පිට නැහැ. ඒක දෙයන්නාසික කැමැත්තට තියෙන පව් නැහැ. පව්ෙන් තියෙන්නේ බෞද්ධයට විතරයි. ඒක දැන දැනත් පවුත් කරනවා. ඒකට සමාදනුත් වෙනවා. ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසට කියන්න කරුණු තියෙන නැත්තම් හදලා කියනවා. ඕක තමයි බයිලාව අද අපේ බෞද්ධයන්ට වෙලා තියෙන්නේ මෙච්චර ලස්සන මේ සුන්දර අවස්ථාවක් ලැබිලා තියෙදී කියලා දුන්නත් ඔය හාමුදුරුවෝ කියයි උනට මං කරපු අවසල් මං ගෙවන්න එපායි කියලා තන්නේම විඳවනවා. ඉතින් මොකද බදේ මං මොකද කරන්නේ? මෙච්චර ලස්සන සතියක් පෙන්ලා දීලා තියෙනවා මෙච්චර තමන් ඉඳගෙන ඉන්න ඉරියව්වට ඔය මොන අකුසලයේ තිබ්බත් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ පහසුව කියන එකක් තියෙනවා. ditta ධම්ම ඒ කියන්නේ බුදුරජාණන් සඳහන් කරන්නේ සුඛී අත්තානම් පරිහරා තමට ලැබෙච්ච මේ ආත්මය මේ ශරීරයේ සුවසේ පාලනය කරන්න පුළුවන්. සුවසේ පවත්වන්න පුළුවන් දවසම ඕනේ. ඒ පවතින එක ගැන සතිය පිටවන්න. හොඳට ඇඳේ හාන්සි වෙලා ඇඳේ හාන්සිලා ඉන්නේ ඉරියව්වේ සතිය පවත්වන්න. පොළවේ පයින් ඇවිදින ගමන් සක්මනේ සතිය පිටවන්න. නිකන් හිටගෙන ඉන්න ගමන්. හිටගෙන ඉන්න ගස්සේ පිටවන්න. ඉතින් මේ වගේ මෛත්‍රියක් කරගන්න තමන්න බැරි නම් ඒක ලෝකේ කරන් තියෙන බරපතලම කුසලේ නං බුදුරජාණන්සේ සඳහන් කරන උදේට බත්තලි 300ක් දන් දෙනවා. දවල්ට බත්තලි 300ක් දන් දෙනවා. රාත්‍රියට බත්තලි 300ක් දන් දෙනවා. ඊට වැඩි හොඳ එක චිත්තක්ෂණයක් සතියින් ඉන්නේ කියලා. අපි අම්මලා කොච්චර කැමති බත්තලි වේවියා ගණන් කරන්නේ. ඒ සියලු කුසල් වලට වැඩි නම් තමන්න තමන් මෛත්‍රී කරන හොඳ තැනක වාඩි වෙලා සුවසේ වාඩිලා මම දැන් සුවසේ වාඩිලා ඉන්නවා කියනකොට එතන ලැබෙන සම්පසීතනය පහසුව තමන් තමන් ඉවසන ගතිය පවුණන් තිබුණා තමයි. නමුත් දැන් මේ වෙලාවේ මම අකුසල් කරන්නේ කියන தত্ত্বය නොසකව, නිසකව, තක කරන්නේ නැතුව විඳිනවනම් බුදුහාමුදුර කොච්චර ඈත හිටියත් ඒ මනුස්සයට වඳිනවනේ. මේ ශාසනයෙන් වැඩ ගන්න යා විතරනේ. පශ්චාත්තාප වෙන අය නෙවෙයි. ඒ නිසා සිල්පද ගත්ත අය පුදුමාකාර විඳවිල්ලක විඳවන්නේ අද. ඒක මම ගොතලා කියන කතාවක් නෙවෙයි. ඔය අත් අත්තශාලිනී අටුවාවේ ධම්ම ධම්මසංගණී අටුවාවේ සඳහන් කරලා තියෙනවා සිල්පද සමාදන් වෙන්න ඉස්සරලා භාවනා කරන්න ඉස්සෙල්ලා හුදී ජනතාව සංසාරේ බැඳෙන්නේ තණ්හාවෙන් කියලා. ඒක පිළිගන්නවා මොකද සංසාරේ බැඳෙන්න හේතුව තණ්හා කියලා. සීල් සමාදන් වුණාට පස්සේ පැවිදි වුණාට පස්සේ द्वේෂය නිසාලු අපායයි. හොස්ස ළඟින් මැස යන්න බෑ. Tamange සීලේ කරනවත් දොස් කියා ගන්නවා. අනුන්ගේ එකටත් දොස් කියා ගන්න. ඒ නිසා සිල්වතුන් එහෙම නැත්නම් පැවිද්දෝ පුදුම ද්වේෂයක් ගත කරන්නේ. මාත් අර පැවිද්දෙක් නිසා මට බයින් එකක් නැහැ නැත්තම් මට හිට පත්තරේ දමාවි මේ සංඝයාට බයින්වයි කියලා. පැවිද්දෝ කියන්නේ මොනම දෙයක් අතිවසන්නේ නැති જાතියක්. මේ මේ කියන්නේ නැතුව අපි වෙන කතාවක් කියමු. ඒකෝට මේව වර්ලව තේරුම් ගන්න. කෙසේ නමුත් මතක තියාගන්න සිල්පද සමාදන් වුණාට පස්සේ අපි අපි ගැරෙහි කිසිම තෙතක් කනුකම්මාවක් නැතුව 100 100ක් සිල්පද රකින්න බැරි වීම ගැන පශ්චාත්තාප වෙනවා. ඒකට නෙමෙයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. බුදු දහම අපිට තියෙන්නේ සීලේ තියෙන්නේ මොකටද? හොඳට මේක බුදු දහමසේ සඳහන් කරනවා අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලානි ශීලානි. මහණේ සිල්පදයක් රැක්කනම් යාගේ හිත විපිලිසර වෙන්නේ මම දැන් නැති සීලෙක ඉන්නවයි කියලා තහවුරුවක් එකකින් ඇති කරන්න. එහෙම නැතු මට අර සිල්පදේ කරනවා මේ සිල්පදේ කරනවා සිල් සමාදන් වෙච්ච මගේ යාළුවා සිල් කැඩුවා. ඉව එකක්වත් මට මේ අවශ්‍ය නැව අපාය පොතේ ලියවිලා කර්මානුරූපව කටයුතු වෙයි. Taman දැනගන්න ඕනේ විපිලිසරකම නැතුව චිත්ත විසුද්ධියටයි මේ සීලය රකින්නේ කියලා. ඒ නිසා සිල්පද තියෙනවනම් ගමන පහසු වෙන්න ඕන. සීලය තියෙනවනම් එහෙම නැත්නම් මේ සීලය කියලා කටුවටුනක් දාගෙන තියෙන්නේ. පිලුණු බතක් වළඳන්නේ කිසිම නැ අනුන්ගේ දෙයටත් ද්වේෂ කරනවා තමන්ගේ දෙයටත් ද්වේෂ කරනවා ගොඩ ගන්න බෑ කවුරු හරි ඇවිල්ලා කිව්වත් එයාත් එක්ක තරහ වෙනවා මේ සරුවචන්සේ පෙන්නපු මේ විසම ලෝකේ සමහිත පැවැත්තිල කරන්න බෑ ඒ නිසා යම් කිසි කෙනෙක් මේ සීලය සමාදන් වෙලා ඒක චිත්ත පිසුද්ධියට ප්‍රඥා විසුද්ධියට ගත කරනවා. ඒ මනුස්සයාරි සෞම්‍යයි. කවුරු බව කෙරුවත් එයා දන්න ප්‍රශ්නයක් නැහැ. ඔක හදන්න පුළුවන් බය වෙන්න එපා. ඔගෙන කලබල වෙන්න එපා. ඔය හැම එකක්ම මකන්න පුළුවන්. කළු ලෑල්ලේ මොනවා ලිව්වත් කොට්ටයක් ගත්තමයි කවා. ඉතින් කළු ලෑල්ල ගුණ වෙන්නේ නැහැ මොනවාට රට උණු කෑල්ලේ මොනවා ලිව්වයි කියලා. ඒ වගේ මේ හිතේ තියෙන ඕනම අකුසලයක් මකන්න පුළුවන් ක්‍රමයක් පෙන්නලා බුදුරජාණන්සේ සඳහන් කරන සංකදම සූත්‍රයේ ඔබ කවදා හෝ හරියට මෙච්චර මම පව් කරලා තියෙනවා කියලා දැනගෙන ඒක ඉක්මෝල යන්න කුසලයක් කරන ක්‍රමයක් බුදුහාම අපිට දේශනා කරලා තියෙනවා ඇති වෙන්න කරපන් කියන්නේ නැතුව කරපන් දකුණෙන් දන් දීපන් වමට නොතේරෙන්න මේ වගේ කලගෝසා ගහගෙන පිටි වල නම් ගහගෙන නටන්න එපා දීලා දාන්න අන්තිමට තේරෙන්න පටන් අර ගන්නවා ඒ ඒ දානේ ආනිසංස කොච්චර කිව්වත් මට කොහි ගියත් බත වරදින එකක් නැහැ කියලා. බහූත භක්කෝ භවති විප්පවුත්තෝ සකාගරා බහූනං උපජීවಂತಿ යෝමිත්තානන්න දුවති කොහි ගියත් මට බත වරදින්නේ නැහැ. මම ඒ තරම් දීලා තියෙනවා. මම ඔය මේ මෙල්බන් වල ඉන්නකොට කාමරු කෙනෙක් ආවා ඒ ලංකාවේ ඉඳලා. ඉතින් ඒ ඒ දවස්වල මම සමහරලාට මේ පුරුදු වෙන බුද්ධ පූජාව තියන මම ඇත්තටම මේකවත් දන්නේ නැහැ. මම මේ බුද්ධ පූජා තියන්න දෙන්නේ නැති මම දන්නේ නැති හින්දා. ඉතින් කිව්වද තියපන් කිව්වා. ඉතින් තියන්න කිව්වහම ඉතින් ગાත හතර පහක් කටපාඩම් මේක ඒක ආසලියාගත්ත කොල්ලේ හොළඟේ ගියොත් එහෙම ඉවරයි බුද්ධ පූජාව. ඉතින් තියාගෙන කියනකොට ඉතින් ආවේ යාමතුරු කෙනෙක් මං කිව්වා ආමතුනේ අනේ අනුකම්පා කරලා මාව බේරන්න බුද්ධ පූජා තියන. ඊ යාමතුරු මොකද්ද කිව්වේ? බුද්ධ පූජාව තියලා පිරිසට කතා කරලා කිව්වා අපි ඔයගොල්ලෝ දන්නවනේ මේ බුදුහාමුදුරන්ට උතුම්ම කොටස පූජා කරන්න හදාන. මේ අපි ඊට පස්සේ අපි ඊටත් එක බලනවා. බුදුහාමුදුරන්ට අග්‍රපින්ඩේ අග්‍රබෝධපුන මොකක්ද දන්නවද? බුදුචාන්සේ පාරමිතා පුරන කාට අපිට ඒ තරම් දීලා තියෙනවා. අපිට දැන් නොදී කරන්න බෑ. බුදුහාමුදුර කවුරු එකද පාරමිතා පිළිවි අපිත් එක්ක. මුළු සංසාරේ ඉන්නකොට අපිට කොච්චර දේවල් දීලා ඇද්ද බුදුහාමුදුර ඇසිස් මස්ලේ දන් දීලා තියෙන්නේ අපිටනේ. ඉතින් දැන් අපිට බුදුහාමුදුරු කියලා පුදුම ගෞරවයක් එනවා. මේ මේ අපිට බුදුහාමුදුරන් දීපු දේ බුදුහාමුදුරන් දෙන දේ බුදුහාමුදුරන් කවදාකවත් සැකයක් එන්නේ මට බත් නැති වෙයි කියලා. මට ඉන්න තැනක් නැති වෙයි කියලා. ඊ තරම් දීලා තියෙනවා. ඊට පස්සේ ඇති වෙන ඒ අදිෂ්ඨාන ශක්තිය බැංකුවේ කොච්චර ගාණක් තිබ්බත් එනවද බලන්න. දරුවෝ මෙච්චර හිටියයි කොට එනවද බලන්න උ යමයෝ. හූරගෙන කණ්ඩමයි. බුදුහාමරට ඔක්කොම දරුවෝ එහෙම ක්‍රමයක් පෙන්නලයි බුදුරජාණන්සේ මේ පව තුච්ච කරලා කතා කරන්නේ. දැන් අද බුද්ධහමේ මොකද්ද තියෙන්නේ? අදි කුසල් මුකුත් කරන්න බෑ. ඒකට මෛත්‍රී බුදුහම වෙනකන් ඉන්න කරපු පව වලට ගෙවපන්. ගෙවපු පව වලට අපායවල් හදලා ඇඳලා දෙතිස් වද දීගෙන කරදර කරනවා මේ අත්ත කිලමතාන යෝගේ අදි탁ෂීරුවට යනවා. භාවනා කරන එක්කනට ඒ අතින් බලන්නට සික්ඛායන කංකති. තික්ඛායන විචිකිච්ඡති. සික්ඛාය අදිමුච්ඡති සික්ඛාය සම්පසීදති කියලා මම ශික්ෂාවක ඉන්නේ මම කවදාවත් සැක කරන්නේ මම මේ සිල්ප සමාදන් උනේ කඩන්න කියලා කැඩෙන එක වෙනම දෙයක් කැඩුණාට මම පශ්චාත්තාපෙන එක හදන්න පුළුවන් එකක් නෙමෙයි කියලා තියෙන්නේ අර සතිපාසලේදී අපේ ප්‍රොෆෙසර් ලක්ෂ්මන් කතා කරලා කියනවා මේ භාවනා කරනවා කියලා කරණ තියෙන්නේ හුස්ම දිහා බලන එකනේ ඉතින් හුස්ම නොලැබුණයි කියලා අඬන්න දෙයක් නැහැ නේ ඔගේ ඔන්න මැණික් ගරන්න කියලා මැණික් හම්බුනේ නැත්නම් අඬන්න ඕනේ. හුස්මක් හම්බුනේ නැහැ කියලා අඬන්න දෙයක් නැහැ නේ. හම්බ වෙන හම්බ නොසුම් බලපන් ඉවරනේ. මේකෙන් කොච්චර දුක් හදාන තියෙන බලන්න අනේ බලන්න මට ආනපානේ අහුවෙන්නේ නැහැ අනේ මේ හම්බෙච්ච ආනපානේ හැලුණානේ ඒක හරියට නිකන් මැණිකක් තිබිලා හැලුණා වගේ නෑ ඊගා හුස්ම අල්ලන එක නේ තියෙන්නේ තේරෙනවද මම මන් දන්නේ කියන එක හුස්ම හැලුණා තමයි ඊගාට අටිකේ හුස්ම හම්බ වෙනවනේ හම්බුණයි කියලා නම්බුවකුත් නැහැ හැලුණයි කියලා ගණන් ගන්න දෙයක්වත් නැහැ බුදුහාමුදුර අපිට තියලා තියෙන උදාසීන අරමුණ ප්‍රත්‍යක්ෂණ කළේ අරමුණක් අපි මේකෙන් කොච්චර දුක් ගැනවිලි හදනවද බලන්න කොච්චර කතන්දර ගොතනවද කියලා කොච්චර භාවනා කරන්නට මනසේ මන්දෝත්සාහය කරනවද කියලා මේක ඊතරම් දෙයක් නැහැ ඒක ඒ වගේම මේ වැරදුණයි කියලා කියක් නැති වුණාට හරි ගියොත් ලෝකෙ දෙන උසස්ම කුසලේ ඉතින් අපිට දෙන්න තියෙන ලොකුම දෑවැද්ද ඒකනේ. මේක කරපන්. ඒතකොට උපන්දාසිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ කියන මං කියන උපන්දාසිට කරපු පවු නැත සතිය පිහිටපු මේ ක්ෂණේ. ඉවරයි. එච්චර ලස්සන එකක් දීලා කියනවා තාමත් අකුසල් සමාදන් වෙනවනම් ඒක හිතේට ඇනිච්ච උලක්. ඒක මාංචුවක්. ඒක විලංගුවක්. ඒක බන්ධනයක්. ඕක තමයි අසහනෙ කියන්නේ. ඕක තමයි ආතතිය කියන්නේ. ඕක තමයි දරතේ කියන්නේ. ඕක තමයි පරිලහ කියන්නේ. වෙච්ච දෙයක් ගැන කල්පනා කරගෙන නිකටල්ලේ තියාගෙන අයියෝ කියන මැරෙන්න හදනවා. ඒක ඒකල ආගමක් කරගන්න හදනවා. මෙච්චර ලස්සන ධර්මයක් තියෙන. ඒක නිසා බුදුන් ගැන සැක කරනවා, ධර්මයේ ගැන සැක කරනවා, සංඝයා ගැන සැක කරනවා, තමන්ගේ සීල ගැන සැක කරනවා කියන්නේ පුතඥය. බුදුන් ගැන සැකයක් නැත්නම් ධර්මය ගැන සැකයක් නැත්නම් සංඝයා ගැන සැකයක් නැත්නම් සීල ගැන සැකයක් නැත්නම් සෝවාන්. බුදුන් සෝවාන් පුද්ගලෙ පෙන්නන්නේ බුද්ධේ අවික්කප්පසාදෝ හෝති ධම්මේ අවික්කප්පසාදෝ හෝති සංඝේ අවික්කප්පසාදෝ හෝති සික්ඛාය අවික්කප්පසාදෝ හෝති. අපි ළඟ තියෙන අවික්කප්පසාදේ නෙවෙයි අපි ළඟ තියෙන සැලෙන සුළු සද්ධාව. nesalen සද්දාට තමයි අවික්කප්පසාදේ කියන්නේ. ඒ නිසා අපි ළඟ තියෙන ශිල්පදේ ගැන හොඳට තහවුරු කරන මම මේ ශිල්පදේ ගත්තේ කාටවත් කියා පාණ්ඩවක්වත් නෙවෙයි. මම මේ ඉල්ලලා ගත්ත ශික්ෂාපදේ ඒක ඉතින් අංග සම්පූර්ණ කරන්න මම තෝවාන් වෙන්න ඕනේ. එතකන් මම මේ ගත්ත ශික්ෂාපදේ ගමනට පහසුවක් කරගන්නවා මිස කටුකොහලක් කරගන්න එපා. එහෙම නැත්නම් අනුවිචනය කරන්න ගන්න මිනුම් දණ්ඩක් කරගන්න එපා. වැරදිච්ච ශික්ෂාපද මත ඉඳගෙන හිත ඇඹුල් කරගන්න එපා. ඒකට තමයි චේතෝ කීල කියලා කියන්නේ. හිතට ඇනිච්ච උලක් කියලා කියන්නේ. එහෙම නැත්නම් බන්ධනයක් කියලා කියන්නේ. නිසා තියෙන ශික්ෂාපද ගමන්ඩ පහසුවක් කරගෙන ඒක දුන්නේ බුදුහාමුදුරෝ මේ ශික්ෂාපද වලට බුදුහාමුදුරෝ කියන්නේ සමාදාය සික්ඛත සික්ඛාපදේසු මෙන්න ශික්ෂාපද තියෙනවා කැමැතිනම් සමාදන් වෙලා ගන්න. කිසිසේත්ම බුදුරජාණන්සේ පටවන්නේ නැහැ. කවුරු හරි හිතනවා නම් මේ ශික්ෂාපද දරුවන්ට පටවන්න ඕනේ අන්‍ය ආගම ගැන පටවන්න ඕනේ කියලා කද්දාකවත් ඒක බුදුහාමුදුරන්ගේ න්‍යාය නෙවෙයි. ඒ නිසා බුදුහාමුදුරෝ දෙන ශික්ෂාපද වලට කියන්නේ අනක් නැති පණක් කියලා. අනපණක් නෙවෙයි. අන කරලා නැහැ. පණවල තියෙනවා කැමති නම් ගන්න. ඒකල කියනවා ශික්ෂාපදයක් ගන්න ප්‍රඥාවන්තයා විතරයි. පඤ්ඤාවත්තසයන් සීලෝ සීලවන්තස්ස පඤ්ඤා නත්ති පඤ්ඤා නත්ති සීලං දුෂ්ප්‍රඥා ශිල්පද ගන්නෑ. එයාට ඒක පේන්නේ මහා කටුකොහලක් මොන ශිල්පදද ඔයිට වැඩි ලේසි සැහැල්ලුවෙන් ජීවත් වෙන එක කියලා. නමුත් ਸਰවඥන්සේ දන්නවා ඒකට එයා අන්ධකාරයෙන් අන්ධකාරට යනවා. ශිල්පදයක් අරගන්නේ ප්‍රඥාවන්තයා. හැබැයි මේ ශිල්පදයෙන් ඉදිරි ගමනක් ප්‍රගමණය ප්‍රගතියක්ද තියලා කියලා දන්නේ භාවනා කරන එක විතරයි. භාවනා කරන නැත්නම් අපිට මැනගන්න විදියක් නැහැ ශිල්පදේ දියුණු වෙනවද නැද්ද කියලා. ඒ නිසා භාවනාව කියලා කියන්නේ ඊට වැඩිය රකින්න දීපු දාන රකින්න සීලය තම තමන්ට එතන එතන දැනගන්න පුළුවන්. ඉතින් මේක විශාල විනාහනි සංසකුත් තියෙනවා. මට මම දැකලා තියෙන එක. මේ විදියට ශික්ෂාපදේ තියෙන්නේ කොහ කටුකොහලක් කරගන්නවක්වත් හිතට උලක් කරගන්නවද බන්ධනයක් කරගන්න නෙවි එන්නේ එන්නේ එන්නේ සීලෙන් අධිශික්ෂාටපත් වෙන උත්තම පුරුෂය දකින්න පුළුවන් වෙන්නේ භාවනා කළා මේක තේරුම් ගත්ත කෙනාට විතරයි. එහෙම නැත්නම් හිතනවා මේ කාලේ අනේ කොන සත්පුරුෂයෝද ඉන්න හරියක් ඉන්නේ ගෙවලියෝ. ඉන්න හරියක් ඉන්නේ වසලයෝ. මේ ලෝකේ ගණ්ඩම දෙයක් නැහැ කියලා පුදුමාකාර විදිහට අපි පශ්චාත්තාප වෙච්ච ලෝකයක් බාහිරේ තියෙන. නමුත් මන් දකින්නේ පසුගිය අවුරුදු 40 ඇතුළත පුදුමාකාර ප්‍රදේශයක් භාවනා කරන කිසි කෙනෙක් කාටවත් කියන්නේ කියලා වැඩක් නැහැ මේ ලෝකේ තියෙන අනිත් පැත්තේ. ඒකට අපි අර භාවනා කරන ලෝකෙටමයි සම්බන්ධ වෙන්නේ. සීලය පිළිබඳ කුසලතාවය දන්නවනම් ඒ ඇමරිකාවේ ගියාට පස්සේ මං දොස් කිව්වා මේ මිනිසු කරන මේ වැඩ කියලා. එහි ඉන්න කෙනෙක් කියනවා සායනස දන්නේ නැත්නම් අහන්න මෙහි ඉන්න ඒ මිනිස්සු හොඳ ගෙවල් හදාන එක ගේක ඉඳලා තව ගේකට යන විනාඩි 10 කට වාහනයක යන්න ඕනේ. ඒ තරම් විශාල වත්තක ඉන්නේ. ඒ මිනිස්සු කවම කවදාකවත් සතෙක් මරීමක් කරන්නේ නැහැ. හොරකමක් කරන්නේ නැහැ. කාම මිත්‍යාචාරයක් කරන්නේ නැහැ. බොරු කේලම් හිස් වචන මොකක්වත් නැහැ. බැලුවොත් ආරියට මේ කවුරු හරි ගිහිල්ලා සිල් සමාදන් කරලා වගේ පුදුමාකාර සාන්තුරු කිසි කෙනෙක් එක්ක කතා කරන්නේ තමන්ගේ ජීවිතය ගත කරනවා. අපි හිතන්නේ මේ අපි තමයි ලොකුවට සිල් රකින්නේ කියලා. නමුත් ඒ මිනිස්සු දන්නේ නැහැ මේක මේ ප්‍රතිපදාවක මට්ටමක් කිය. ඒ මිනිසුන් කිව්වොත් මේ රකින්න සීලෙත් ඉඳලා සමාධියක් කිරුත් හරියනවයි කියලා සූත්‍රහ කළොත් පුදුමාකාර මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. මේ හිටියා හාමුදුල් පස්සේ පැවිදුණා. ඉතාලි ජාතික කෙනෙක්. ඒ දැන්ට ඒ ස්වීඩන් වලට කොයිද? ඒ රටේ ඔක්කොටම මේ වෙබ්සයිට් එකක් හදලා මේ තේරවාදය කියන්නේ මොකක්ද කියලා පෙන්ලා දෙනවා. ඉතින් මං කතා කරලා කිව්වා එයාගේ තාත්තා මේ මේ ඉතාලි ජාතික අම්මා වෙන ජාතිකයෙක් ඊට පස්සේ මං කිව්වා දැන් අපි විනිස්සන්නවනේ ඉඳගෙන අපි සිල්පද කඩන්න නැතුව ඉන්නවනේ මේ මහානකම කරගෙන. මේ මවාපෑමක් නෙවෙයිනම කරන්නේ. ඉතින් පුදුම ජොලියක් නේ මේකේ තියෙන්නේ. අර කිව්වාගේ ගබඩාව පිරීලා. හැම කිනාම අහනවා සාංශ මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් අපි නිකන් රජපැටව වගේ ඉන්නවා. හරියට අලිපන්තියක පැටියෙක් හම්බෙච්චාම හැම ඇතින් එකටම කිරියටනවයි කියනවනේ. දැන් අපිටත් කිරියටලා තියෙන්නේ. හැම අම්මා කෙනෙකුටම දුන්නොත් අපිට තන කිරි උනක් දෙනවා. ඒකට කියනකෝ ඔබ වහන්සලා මොනවද දන්නේ? එන්න කියලා වෙබ්සයිට් එකේ කතා කරලා පෙන්නවා. ඉතාලියේ තියෙනවා මේට වැඩිය තාමත්ම පැරණි අරණ්‍ය සේනාසන. කතෝලික ෆාදර්ස්ලා ගියොත් ආපහු එන්නේ නැහැ කියලා යන්නේ ඇතුළට. මිනිය තමයි ගේන්න පුළුවන් කාමර දෙකක් දෙනවා. ඒ කාමර දෙකේ කවදාකවත් ගානකුණෙන් දකින්න හම්බෙන්නේ නැහැ. කවදාකවත් සල්ලි පාවිච්චි කරන්න බෑ. දානශාලාව තියෙනවා. භාවනා මේ ශාලාව තියෙනවා. නවගුණ වෙලත් පාවිච්චි කරනවා. මුළු ජීවිතේ පුරාම දෙවියන් ආශ්‍රිත කතා කරලා හැබැයි ඒ කට්ටිය දන්නේ නැහැ සල්ලි පාවිච්චි නොකිරීම ශික්ෂාපදයක් කියලා. ඒගොල්ලෝ දන්නේ නැහැ හැන්දාවට කන්නේ නැති එක ශික්ෂාපදයක්. හැබැයි 100%ක්ම රකින්නවා. ඉතින් ඒ හාමුදුර මගෙන් අහනවා සාංශි කවදා හරි මේ වගේ තේරවාදී පන්සලකින් එතෙන්ට ගියොත් අපි මේ කරන්නේ ශික්ෂාපදයක් බුදුහාමුදුරු කියපු විනය නීති පද්ධතිය කියලා ඒ විශ්ව විතර සතුටු වෙන කවුරක්වත් නැති වෙයි කියලා. මොකද ජීවිතේ පුරාම කරලා නැහැ. මේ දන්නේ නැහැ. සල්ලි පාවිච්චි නොකර ඉන්නවා මේ කියලා නිසා කරන හැබැයි එකෙන් සිල් පාවිච්චි නොකර නිසා ශික්ෂාපදයක් ඇති වෙනවා සමාජයට රූපක් වෙනවා කියලා දන්නේ නැහැ. ඒ වගේම රැට නොකහ හිටපුවාම ශික්ෂාපදයක් කියලා දන්නේ නැහැ. කාන්තාවක් කවදාවත් දකිනවා. ඉතාමත්ම ලස්සන තැන. අන්තිමටම පසුබිම සකස් කරන මුළු ජීවිතේම ගත කරන්නේ ඒකක. කවදාකවත් ආයේ මිනිය මිසක් අගේ එන්න බෑ. නමුත් ඒක වාසිය ගන්න බෑ. මොකද ඒක සමාධියට නැමිලා නෑ, ප්‍රඥාවට නැමිලා නෑ. හරියන්නේත් නෑ. නමුත් කැපකිරීම දිහා බලන්න. අපි අගේ කරන්න එපා අඩු ගානේ. හැබැයි ඒක ඒගොල්ලන්ට අනපනත් විදිහට දෙන්නේ. ඒවා කමාන්ඩ්මන්ට්ස් කියලා කියන්නේ. දසපනත අනපනත් ඒ කෙරුවේ නැත්තම් ඉවරයි. බොහොම ගෞරවයෙන් කරනවා. අපි එහෙම කන්නේ නෙවෙයි අපි කරන අපි සමාදන් වෙලා ශික්ෂාපදය රකින්න හැබැයි දැනගන්න ඕනේ මේ ශික්ෂාපදේ කියන්නේ කඩුව ගිල්ලා වාගේ. උදැල්ලට මිට ගැහුවා වගේ හිර කරගෙන අමාරු වෙටෙන එකක් නෙවෙයි. මේ ශික්ෂාවෙන් තියෙන එnde ende ende අදි චිත්ත භාවනාවට අදි ප්‍රඥා භාවනාවට උදව්වක් කරනවා මිසක් මේ සික්ඛාය කංකති විචිකිච්ඡති නාදි මුච්චතින සම්පතිදති කියන එක දැනගෙන මේක දැනෙන්න හරි මේක ඇහෙන්න හරි මේක වදින්න ඕ හිතට භාවනා කරන්න ඕනේ. භාවනා කරනකොට අනිවාර්යයෙන් මේ තුවාලේ පෑරෙන. පෑරනාට පස්සේ මේ පරණ කරපු අකුසල කර්ම පවා ගෙවීමක් වෙනවා. ditta dhamma වශයෙන් මේවා ගෙවනවා. ආයේ පස්සර දාලා මේ ඊගාවාත්මට යන්න දෙන්නේ නැහැ. උපපජ්ජ වේදිනී වෙන්න දෙන්නේ නැහැ. අපරාපරිය වේදනාවේ දැන් එන අකුසල් ටික එන්න අරින්න මම ඉන්නේ බුදුහාමරොත් එක්ක, මම ඉන්නේ ධර්මයත් එක්ක, මම ඉන්නේ සංඝයත් එක්ක, මම ඉන්නේ සීලෙත් එක්ක. එන දේ එන්න කියලා දුන්නොත් පුදුම පෞරුෂත්වයක් නේ වැඩේ. මේකට කියන්නේ උත්ප්‍රේරණය කියලා. අපිට පුදුමාකාර ගැම්මක් එනවා. ධර්මයේ නාමයෙන් ඉන්නේ, ප්‍රතිපදාවේ නාමයෙන් ඉන්නේ, සාසනයේ නාමයෙන් විඳින්නේ. ලැජ්ජා වුණොත් ප්‍රතිපදාවට ලැජ්ජාව අපිට එහෙම ලැජ්ජාවක් නැහැ. එන්න තියෙන එක නෑ ඔක්කොට වෙන්න කියන්නේ. එතකොට මේ මිනිසයා නිවන් දැක්කා වගේ. මට එන්න තියෙන කරදර ටික වරේ. වේදනා ටික වරේ. හිතවිලි ටික වරේ. මම පුළුවන් තරම් බලනවා දී යටින් ගෙන්දර ගෙන යනවා වගේ හිතවිලි සාගරේ යටි පහනක් අරගෙන යනවා. වේදනා සාගරයේ මැදි ඉදී යටින් ගෙන්දර ගෙන යනවා. එහෙම නැත්නම් ශබ්ද සාගරයේ මැද දී යටින් ගෙන්දර ගෙන යන ගත්තොත් දවසින් දවස දවසින් දවස අපිට ක්‍රමසාවිදි ලැබෙයි. මම මෙතෙක් කලුත් කිව්වාගේ මට කීත හැකි කරන්න ඕනේ ඒකනම් ඒ සඳහා ක්‍රමසාවිදි අතර ගැහණු පිරිම් ભેදයක් නැහැ. පොහසත් දුප්පත් ભેදයක් නැහැ. උගත් නුගත් ભેදයක් නැහැ. ත්‍රිපිටකේ දන්නවන නැතුන ભેදයක් නැහැ. පැවිදි වුණා නැතුණා කියලා ભેදයක් නැහැ. ඒ වගේ කරන නැත්තම් ඒ වගේ මේ වහසිබස් දොඩන ඕනි තරම් පිරිස මම දැකලා තියෙනවා. සුද්ධුම සතුටක් ඇති වෙනවා. අපේ හත්මුතු પરම්පරාවටත් දැකපු නැති විදිහේ සාසනික පුදුම පිබිදීමක් තියෙනවා. ඒක දැකලා ඒතියෙදි කාගෙන යනවා මිසක්කා මුවින් නොබැන ඉන්නවා කාටවත් වචනයක් කතා කරන්නේ එතරිස් නම් මොන තරම් පෞරුෂත්වයක්ද මොන තරම් <clears throat> සාසනික ආඩම්බරයක්ද සාසනික තෙදක්ද තියෙන්නේ ඒ නිසා ඒක යුගයක අපි මේ ඉන්න යුගයේ හරීම සෞත් යුගයක් තමයි තාක්ෂණයත් අපිව කාලා තියෙන්නේ පරිසරයත් අපිව කාලා තියෙන්නේ නමුත් මේ ගුණය වැඩෙන යුගයක් බව දකිනකොට හිතෙනවා අපිට වැඩි අපේ දරුවෝ වාසනාවන්තයි ඒක නිසා නිකම් බොරුවට මේ පුංචි දේවල්ට කැකෝ සංගහන්න යන්න එපා අපිට මේ ඉංග්‍රීසි ගන්න පුසර් කිව්වා මේ පොඩි වැඩ කරලා නම කැත කරගන්න එපයි කියලා. මේ කැස්සක් ආවයි කියලා ඕකට මේ කමටාන් වාර්තා ඉල්ලන්න ඕනේ. හිතවිල්ලක් ආවයි කියලා ඕකට කමටාන් වාර්තාවල් ලියන්න දෙයක් තියෙනවා. අපි විඳර නැතුව මුවින් නොබෙන ඉන්න එකයි තියෙන්නේ. ඊළඟ මේක දිගට අරගෙන ගියොත් සරුවඥාන්සේ කොහේ හිටියා සාදුකාර දෙනවා. ඉතින් ලොකු සාංශින්න කාලේ කියන්නේ මේක මිනිස්සෙන් නම් කවම කවදාකවත් තේරෙන්නේ නැහැ. ඔතන මිනිස්සු ගැන ගැහුව ගපම් බැන්නොත් බැනපම් මම බලා ගන්නම් කියන්නේ නැහැ. සද්ද හිච්චාවයි බීරෙක් වගේ හිටපන්. නරක රූප දැකපු දෙන් කණෙක් වගේ හිටපන්. පලාතක් රිදෙනවන අන්තභාග වේයන්. මොනක්ක කරන බඩ මරවණියක් වගේ හිටපන්. ආන එතෙන්ද ගිහිල්ලා බැලුවොත් බුදුහාම අපිට දීලා තියෙන විදිහට මේක හොඳටම තේරෙන්නේ දෙවියන්ට කියලා කියනවා. මිනිස්සුන කවදාකද මිනිස්සු හිතන්නේ මේක නෝන්ජල්කමක්. මේ එන එන දෙයට කරදර වෙන්න ඕන නම් අපිට මොකටද මේ ඉගෙන ගත්ත දේවල් මොකටද නෑ දැ මොකටද සල්ලි කියලා හිතෙනවා. නමුත් දෙයියෝ වඳිනවලු පුදුමාකාර විදියට යකෝ මේ මේ මිනිස්සයෝ මේ සිල්පද රකින්නවානේ. පංචිල්පද රකින්නකොට දෙවියෝ රන් ඔටුන්න මිනි ඔටුන්න නව නව වඳිනවලු. ඊට වැඩි ඉක්මන් වෙනවලු බ්‍රහ්මියෝ. බ්‍රහ්මිය දෙයියන්ට ඉස්සර වෙලා වදිනෝනේ මේ මිනිස්සු අනිත් ඔක්කොම එක එකට නී වගේ කුඩුමිරි කාපු රිලව් වගේ නටද්දී මේ බණ භාවනා කරන මිනිස්සු අධ්‍යා බලපං කියලා. සී සත්ත සත්තා දීවා උලාරා තම්මා විමානා අබිනික්ක මිත්වා නීලං නමං නමස්සන්ති පසන්න චිත්තෝ දීරෝ ගන්හති පංසකූලං ඒ නීල කියන මහරතන් වහන්සේ මේ ගමනක් යනකොට පාරේ වැටලා තියෙන කුණු රෙද්දක් අරගෙන පාංශකූල අදහසින් මේක ගන්නකොට 700ක් දේව බ්‍රහ්ම රාජකෝල තම තමන්ගේ දේව විමාන වලින් ඇවිල්ලා බලනකොට පේන්නේ එච්චරලු මනුස්ස ලෝකේ. මේකේ කාට අරණම්ුණාව ලැබෙනවා අනම්මනක් නෙවෙයි. මේ නීල කියන මහරතන් වහන්සේ පාංශකූලක් ගන්නවා ඔළුව නමනවා වදිලෝ අනේ සාසනීය කියලා. ඊට පස්සේ ඒ ශාන්ති කිලගේ වතුර කඩේ බඳිනකොට කඩ කපනකොට කරන කරන වෙලාවේ වඳිනවලු මෙච්චර ලෝකේ කාමයට පහඳිද්දී මේ අහක දා ප්‍රතිකැලක් කරන තමන්ගේ සිවුර හදාගන්න අර නීල කියන මහරතන් වහන්සේ දැකලා මිනිස්සුયો පඩි කෙලපිරිච්ච පඩික්කමකට තරංග සලකන්නේ ලොකු සංසේ දීලා තිනා මේ තරම් අමාරුවෙන් මේ බණ භාවනා කරන යෝගාවචරගේ ජීවිතය භාවනා පිස භාවනා පිස කියන විසක්කා කෙලපිරිච්ච padikkamට තරංග සලකන්නේ නැහැ කියලා. ඒ ලිව්වේ 45. දැන් වෙනකොට මොකද්ද වෙනසක් වෙලා තියෙන්නේ. ඒක නිසා ගේමට කැතයි. පොඩි වැඩ කළා නම කැත කරගන්න එපා. ඌවට චරිචුරු ගන්න එපා. චරිචුරු ගෑවත් කවන්නේ මයි ළඟ නම් චරිචුරු ගන්න එපා. වැඩක් නැහැ මොකද මම කවදාකවත් ඒවත් එක්ක අඬහව ගන්න දෙන්නේ නැහැ. අනිත් එකේ භාවනා කරන්න එන මිනිසුන්ටත් වැරදි ආදර්ශයක් දෙන්න එපා. සද්දන්ත කුලයේ ඇතෙක් වගේ ඔය එන දේ කාගෙන ඉදිරියට යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා